අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිස්සරණ වණී බ්‍රහස්පතින පවත්තන චාරිත්‍රානුකූලව පවත්තන සතිපතා පවත්තන ධර්මදේශනාට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලෝක දෙනා ධර්මදේශනා සඳහා tempත් වෙලා සාතුකාරය පාත්තු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කච්චි අබින්න සංවාසෝ නච ජානාති පණ්ඩිතෝ උකාධාරෝ මනුස්සානං කච්චි අපචිනතෝ තයාති තී <clears throat> අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ පසුගිය මාස දෙක විතර කාලයක් ඒ දීද කටයුතු සංසාරනදා ගිය නිසා අපි මේ චාරිත්‍රානුකූල බ්‍රහස්පන්ද ධර්ම දේශනාවට රැස්ුනේ නෑ ඊට ඉස්සෙල්ලා අවසාන සුමාන තුනේ සුමාන තුනකට ගැලපෙන පුංචි මාතෘකාවක් අරගෙන අපි ධර්ම දේශනාව સમાપ્ત කරා මම මේ කතා කරන්නේ නිසරණෝනේ බ්‍රහස්පතින්ද පවත්වන සම්ප්‍රදාන කුල ධර්ම දේශනා ගැන. මේ නිසා අපි අලුතින් අද මාතෘකාව පටන් ගන්න පුළුවන් බව ගිය සතිය අපේ සංඝයා වහන්සේට දැනුම් දුන්නාට පස්සේ මාතෘකා දෙකක් යෝජනා වුණා. ඉතින් ඒකේ ඉස්සලා යෝජනා වෙච්ච මාතෘකාව තමයි මම අද ඉඳින් තිබේ. ඉතින් මේකේ නම ලියලා තියෙන්නේ රාහුල සූත්‍රය කියලා. මේ සූත්‍රය සුත්ත නිපාතේ සංග්‍රහ වෙලා තියෙනවා චුල්ල වර්ගයේ යටතේ. ඒකේ හුඟක් මේ නාවක භික්ෂුවකට අදාළ තොරතුරු රාශියක් ගොනු කරන අදහසින් එහෙම නැත්නම් ඉදිරිපත් කරන අදහසින් සර්වචන් වහන්සේ කියන තාත්තත් රාහුල පුංචි හාමුදුරුව කියන පුතත් අතර වෙච්ච ඊ타මත්ම సౌందర్యාත්මක සාකච්ඡාවක් මෙතන තියෙනවා. මෙතන මේ තියෙන පියපුතු සම්බන්ධය මේ <clears throat> අපාරෝ මේ සංසාරයේ මගේම පිය වේවා කියන කුණුහරුපෙ නෙවෙයි තියෙන්නේ. උපදින උපදින ආත්ම මගේම තාත්තා වෙන්න කියන කතාව නෙවෙයි. තාත්තා පුතාට දෙන්නේ අපට කියන අවවාදේ. සාක්‍ය පුත්‍රයෙකුට නැත්තම් බුද්ධ පුත්‍රයෙකුට දෙන අවවාදේ මිස අර හැඟුම්බර හරුපයක් මෙතන නැහැ. ඉතින් ඒ නිසා අපට ඒ කියන්නේ දැනට తాවකාලිකව ස්ථිරව මේ ගිහිගේ අතහැරියා කියන අභිනිෂ්ක්‍මණය කරපු කෙනෙකුට මේකෙන් අර අපාර වූ මේ සංසාරයේ මගේම පිය වේවා කියන සෞන්දර්යාත්මක පැත්තෙමොත් අපිට යම් කිසි විතර අපි බෞද්ධයෝ නිසා අපිට බුදුහාමුදුරු කරුකටයුතු කෙනෙක් නිසා රාහුල පුංචි ආමුදුරු කරුකටයුතු කෙනෙක් නිසා ඒ දෙන්නා ලේ සම්බන්ධකම් ඇති පිය බුදු සම්බන්ධයන් නිසා අපිට ඇත්තට මේකෙත් පණිවිඩයක් තියෙනවා. මොකද ඒ පණිවිඩයම බුදුහාමුදුරෝ බුදුපියෙක් විදිහට තමන්ගේ පුත්‍රයන් වහන්සේට ඕරස පුත්‍රයන් වහන්සේට දෙන පණිවිඩයෙන් අපිට වෙනම පණිවිඩයක්ත් තියෙනවා. ඒක ආර්ය පණිවිඩයක්. එහෙම නැත්නම් නෛර්යානික පණිවිඩයක්. ඉතින් මේ දෙකෙන් වරින් වර මට දේශනාවේදී පණින්න සිද්ධ වෙනවා. අර කියන సౌందర్యාත්මක හැඟුම්බර පණිවිඩයටත් අනිත් පැත්තෙන් ඊටාම ගැඹුරින් තවත් වහන්සේ පෙන්වන්න හදන මේ સંદર્ભය හරහා මේ ජවනිකාව හරහා මේ <coughs> සකච්ඡාව හරහා බුදුහාමුදුරුවෝ මේ නිවන් දකින පුතෙකුට බුදු පුතෙකුට දෙන අවවාදයක් අතර පණිවිඩ සිද්ධ වෙනවා. ඉතින් මේ පණිනකොට තල්ල කැඩෙන්නත් ඉඩ තියෙනවා, පටලවා ගන්නත් ඉඩ තියෙනවා. එහෙම පටලවා ගන්න නැතුව මේ මාර්ග දෙකකින් තමයි මේ විවරණේ සිද්ධ වෙන්නේ කියලා මම කැමති මුදින්ම සඳහන් කරන්නේ. මේක සිද්ධ වෙන්න ආකාරය නැත්නම් අපි නම් ඉතින් අර දහම් පාසල් යන කාලේ ඉඳලා රාහුල කුමාර කියන්නේ කවුද කියලා දාන්න නිසා බුදුහාමුදුරුවෝ ගෞතම සරුවච්චන් වහන්සේ කියන්නේ කවුද දන්නේ නැහැ අපිට එච්චර මං හිතන්නේ ලොකු නිදාන කතාවක් අර්ථ විවරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි හිතුවොත් එහෙම මොනම පසුබිම් දැනුමක් නිදානයක් නොදන්න කෙනෙක් පිළිබඳව කල්පනා කරලා අපි විනාඩි සල්පයක් ගත්තොත් මේ බුදුජානන් වහන්සේ ඒ බුදු වෙන්න ඉස්සල්ලා සිතාත් කුමාරව ගත කරන කාලේ මේ රාහුල වෙනුනේ රාහු කෙනෙක් විදියට. තමන්ගේ ගමනට බාධා කරන කෙනෙක් විදියට. රාහු ජාතම් බන්දනං ජාතම් කියපේක තමයි හොඳ වෙලාවට මේ පයින්ට කාර්යයට වැරදිලා ඇවිලා අපිට දැන් නමක් හම්බෙලා තියෙනවා රාහුල කියලා. දැන් මේකින් කිව්වේ රාහු ජාතම් කියන එක ඒක මම හිතන්නේ ඔය సౌందర్యාත්මක පැත්තෙන් බුදු පුතයි මේ නැත්නම් බුදු පියයි රාහුල පුතයි අතර සම්බන්ධතාවය තියෙන කට්ටිය කැමති නැහැ. ඒක කතෝලික සභාව නම් පාවිච්චි කරනවා. උඹලා උගන්නවා ආගමේ පුතා දුවත් පළවෙනි පුතාටවත් පියා පළවෙනි පුතාටවත් ගරු කරන්නේ ආදරය කරන්නේ ඒකත් රාහු කියලා උපදිනවා. ඒ වුණ අපේ නත්තල් පප්පා රැයට ඇවිල්ලා ඕගොල්ලන්ට මේසෙකට දෙල්ලම් බඩු දාලා යනවා. ඉතින් බබාලා කාටද කැමති? ඒ තමන් මේ තමන්ටවත් නොසලකන අප්පා හදපු ආගමටද එතන නත්තල් පප්පා ඇවිල්ලා තෑගි දෙන ආගමට උනත් කියලා හරියට මේක තුරුම්පක් විතර පාවිච්චි කරනවා. ඉතින් මෙතෙන් තාත්තලාටත් ඒක රිදිනවා ඇති. කෙසේ නමුත් මේ නම තමයි මේ රාහුල උනේ. පස්සේ අවුරුදු 7කට පස්සේ කිගුලත්පුරේට සරුවච්චන්හන්සේ වැඩම කළේ රාහුල පුංචි කුමාරයා බලන්න නෙවෙයි. යශෝදරා බලන්නත් නෙවෙයි. ඒ යුද්ධෝදන රජුගේ ඇවටිල්ල නිසා. ඊට පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ ගිය ගමනේ දෙවෙනි දවසේ වෙනකොට චුඹුලත්පුරේ හෙල්ලුම් කරනවා. මේ සර්වචනාංශික අපව වැඩිම නිසා දෙපැත්තකින් හෙල්ලුම් කරනවා. එකක් තමයි බුදු කෙනෙක් වැඩියා කියන එක. අනිත් පැත්තේ මේ කපිලස්තුපුරේ හිටපු ඒ ශාක්‍ය වංශය ඉතාමත්ම නම්බුකාර වංශයක්. දැන් මේ බුදුහාමුදුරන්ට වැඩිමහල්ලෝ පුදුමාකාර අපහසුරපත් වුණා මෙයාට වඳිනවද නැද්ද කියලා. ඒ නිසා බුදුපෑනාචට සිද්ධ වුණා ඒ පොකුරු ඇස වස්සවලා ඉර්ධි ප්‍රාතිහාරය පාන ඉස්සල්ලාම ඉර්ධි ප්‍රාතිහාරය පාන සිද්ධුනේ නෑ ඉන්න මොකද නෑයු තමයි තමන්ව පහත් කරලම සලකන කෙනා. මොකද නිතර ඇසුර නිසා නිතරම නෑයෝ තමන්ව පහත් කළ සලකනවා. ඒක යේසුස් වහන්සේ සඳහන් කළා තියෙනවා කිතිම සාන්තුවරේ ගමේදී බබලන්නේ නැහැ කියලා. පිට යන්න යන්න දිලිසෙනවා. පිට යන්න යන පුදුම විදියට සලකනවා දැන් ලංකාවට පිටරටින් එන අයට පුදුමාකාර පාවඩ එලනවා, පටවියම් බඳිනවා, tira අදිනවා. ඒ මොකද මේ සාන්තුවරය පිටරට නිසා. නමුත් Tamange කෙනා ගමේ එක්කන ගණන් ගන්නෑ. ඒ නිසා මට පැවිදි වෙන්න කිව්වා කවදාකවත් පැවිදිලා ගමේ ඉන්න එපා කියලා. මොකද හිටියොත් මහානගම කරන්නත් බෑ. නෑයින්ක තියෙන සම්බන්ධතාවයේ අපලෙටමයි අමරටමයි හිටියේ. ඉතින් ඔක්කොම ඇතර මේ මාතෘකාට අදාළ දේවල් නෙවෙයි. කෙසේ නමුත් ඊට පස්සේ දෙවෙනි දවසේ තමයි මේ යශෝදරාව කිසිසේත්ම අනපේක්ෂිත විදිහට කොක්කක් ඇමක් විදිහට තමයි රාහුල කුමාරයා දාන්නේ පාරට. අනිවාර්යයෙන් මේ යම කනවා කෑවා. කෑවට මොකද බුදුචාන් වහන්සේ යම කන්නේ උගුල ගස ගන්න නැතුව. අම්ම කනවා උගුල ගන්න ගස ගන්න නැතුව ඒක කියලා සාරිපුත්‍ර සාංශ කියලා බාර දෙනවා. වරෙන් කැඳ දෑවැද්ද දෙන්නම් කියලා. අපේ අම්මලා තාත්තාණන්ගෙන් බැංකු ගිණුම පෙන්නයි, අත්තරම් මුතුමාල ටික පෙන්නයි, ඇත්තු අස්සු දන් දෙයි. දරුවන්ට ඉතින් හිතා ඉන්න මහා ලොකු දෙයක් කරනවා කිය. ඒ කරන දේ ඇති මගුලක් ඇතන අර මිනිහාට ඊට පස්සේ ආදායම් බදු වෙන එක විතරයි ඉතුරුනේ. ඒව නඩත්තු කරන්න තියෙන කරදරේ විතරයි තාත්තා අම්මට දාප කරනවා ඊට පස්සේ. කෙසේ නමුත් බුදුහාමුදුරුවෝ ඉතින් අර රාහුල කුමාරට සැලකිල්ලක් වශයෙන් එහෙම නැත්නම් විසා මේ යසෝදරාට කරන සැලකිල්ලක් වශයෙන් දෙනවා ආර්ය දායාදේ. කීල කියන පැවිදි කරන්නේ. පැවිදි කරනකොට දැන් මේ කටේ කිරිතෝන ගියේ නැති පුංචි කුමාරයෙක් අතට පයට වැඩකාරයෝ ඇතුව රත්තරන් භාජනවල රාජභෝජන කාපු පුංචි කුමාරයෙක් ගිහිල්ලා දැන් පාත්‍ර කට්ටක් අතර දීලා පින්න පාති වඩිනකොට එතකොට බාරගත් උපාධ්‍යයන් වහන්සේ විදියට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඊටම නිහතමානී ඒ වගේම කෘතගුණ සලකන ਸਰවචන්නාංශයට විතරක් දෙවෙනි වෙන ඥානයක් ඇති ඒ උනට කිසිම විදිහකට අනික් අයට වැඩිය කිසිම අඩුවක් නැතුව බුදුහාමුදුර සලකපු කෙනෙක්. ඉතින් ඊට පස්සේ මේ කටයුත්තේදී ඉතින් සාරිපුත්‍ර සාන්ත්‍ර විශාල බරක් පැට වෙනවා මේ රාජකුමාරයෙක් සරුවචනාංශයේ මේ సౌందర్యාත්මක පැත්ත හැඟුම්බර පැත්ත බලන්නේ අවශ්‍ය කරන්නේ දැනුම දෙන්නව හත් අවුරුදු කුමාරයෙක්. ඉතින් මෙයාට ඉස්සලා මහානකම කියලා දෙන්න ඕන. ඊට පස්සේ මේ තනිව වාසය කියලා දෙන්න ඕන. ඊට පස්සේ කමඨහනක් කියලා දෙන්න ඕන. ඊට පස්සේ නිවන් දකින්න පාර කියලා දෙන්න ඕනේ. ඒකට මෙයා බහ තෝරන්න ඕනේ. මිනිසුත් එක්ක ඉන්න හැටි තේරුම් ගන්න ඕනේ. මේ අපච්චි තමයි මේ ඉන්නේ සිංහාසනයේ වැඩ ඉන්නේ රාජ මේ බුද්ධ රාජ්‍ය රජකම් කරන්න කියලා දැනගන්නත් ඕනේ. මේ ධාරිපුත්‍ර සාංශ කියන්නේ ඒකේ සේනාධිපති. ඒකෙමොත් නම්බුවක් ඔළුවට එනවා. ඉතින් ධාරිපුත්‍ර සාංශ පුදුමාකාර අවශ්‍යතාවයක් තිබුණා මේ පුංචි කුමාරයාව නිහතමානී කරන්න. පුත්‍රයන්ාන්සේ උදේ හවස ගිහිල්ලා චුල්ල රාහුලෝවාද සූත්‍රය, මහා රාහුලෝවාද සූත්‍රය, අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය කියලා නිට්ටරෝම රාහුල කුමාරයාට මේ මතක් කරා අර ගිහි සම්බන්ධකම් නිසා මාන්නක්කාරකම් ගන්න දෙපා ඇත්තටම කියලා. ඒක අරහත්ත්වයේ දක්කම තියෙන කෙලේශයක් මේ මාන්නේ කියන එක. දැන් සාමාන්‍ය අපි බලන මේ දික්ටි සීලබ්බත පරාමාස කාමය ද්වේෂය කියනවා මගදී කැහැලෙන ක්ලේශ රහත් වෙනකොට සාවසෝවාන් වෙනකොට සක්කාය දිට්ඨිය හැරෙනවා අපි කොච්චර දිට්ඨි ගැන මහා ලොකුට කතා කරත් ඒක මහා ලොකු මුල් බෑගත්ත ලෙඩක් නෙවෙයි. මොකද මේ මාන්නේ කියන එක නැතුව බැරි එකක් වෙන්න ඇති අරියත් මාර්ගෙන් කැපෙන. සාමාන්‍ය ජීවිතේ මනුස්සයට යම් ප්‍රමාණයක මිනුම් දණ්ඩක් අවශ්‍යයි. ඒ මිනුම් දණ්ඩ හැම වෙලාවෙම මනුස්සයට අමරෙට හිටිනවා අරියාදුවට හිටිනවා. ඉතින් ඒ නිසා මිනුන්දන්ට හඳුන්ලා දීලා ඒක දලිපි අතර ගත්ත රිලෙවෙක් වගේ කපා ගන්න නැතුව ඒක පාවිච්චි කරන්න හැටි දන්නේ සරුවචනාංශ විතරයි. වෙන කිසිම කෙනෙකුට බෑ. ඉතින් ඒ පාඩම සාරිපුත්‍ර සාංශේ හරහා මේ පුංචි රාහුල හාමුදුරන්ට දෙන්න ගත්ත ප්‍රයත්නයක් තමයි මේ දෙබතින් කියවෙන්නේ. ඒ කියන්නේ කාලයක් මේ සාරිපුත්‍ර සාංශේ යටතේ කටයුතු කරනකොට මේ පුංචි කුමාරයාම අවුරුදු 14කට පස්සේ 13කට පස්සේ ඒ කාලේ පැවැත් දැන් කාලේ පැවැත්ච්ච ක්‍රමයේ හැටින උපසම්පදාට සුදුසුක් කරනවා අවුරුදු 20 සම්පූර්ණ වෙලා ඊට පස්සේ අවුරුද්දක් ගත කරලා තමයි අරිහත්ත්වයටපත් වෙන්නේ අවුරුදු 21ක් යනකම් අවුරුදු 15ක්ම මේ කුමාරයාට පෘථග්ජනව ගත කරන්න සිද්ධ වෙනවා. ඒ කාලේ පුරාවට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සාබුදු පියාණන් වහන්සේ දීතු දීප උපදේශ මේ ත්‍රිපිටකයේ සූත්‍රාන්තර්ගතව තියෙනවා. නමුත් මේ රාහුල කුමාරට අනිකුත් අයත් නීති දාලා තියෙන බව, උපදෙස් දීලා තියෙන බව විනය අටුවාවේ පෙන්නනවා රාහුල කුමාරයාට සාමණේරෝ ඉන්න කාලේ සංඝා වාසයෙන් නිරපලා වැසිකිළියක නිදා ගන්න සිද්ධ වෙච්ච අවස්ථාවක් ගැන කතා වෙනවා. සාමණේරයත් අංගික නිදා ගන්න බැරි නිසා. එයා අනුපසම්පන්නෙක් වශයෙන් තීතනත් උපදෙස් දෙන්න. නමුත් සූත්‍රගතව නැහැ. නමුත් විනය පිටකේ කියවන අය දන්නවා මේකේ. ඉතින් මෙතන මේ අපි අද ඉදිරිපත් කරගත්තේ කච්චි අබින්න සංවාසෝ නාච නාච ජානාසි පණ්ඩිතා න අවජානාසි පණ්ඩිතා කියන මේ වාක්‍ය බුදුහාමුදුරන්ට කියන්න සිද්ධ වුණේ මේක ඇත්තටම බුද්ධ දේශනාවක් ශ්‍රීමුක දේශනාවක් අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් එක්ක නිතර කටයුතු කරමින් වැඩ කරන පුංචි රාහුල හාමුදුරුවන්ගේ කටයුත්ත සාවුධාම්තුත් එක්ක සාරිපුත්‍ර ස්වාමීන් එක්ක පවත්තන සම්බන්ධතාවය අර ගරුගාම්භීර විදියටම පෙරදි විදියටම තියෙනවද නැත්නම් ඒක කුරුවල් වෙලාද අරියාදුවට ගිහිල්ලාද දීගේ කැඩෙන්න කිට්ටුද දික්කසාද නඩුවකද ඉන්නේ කියලා දැනගන්නයි මේ කතා කරන්නේ ඒ සඳහා මේ නිතර ඇසුරු කිරීම නිසා නැත්නම් අභින්න සංවාසය නිසා පඬිත්වයට සාරිපුත්‍ර නැමැති පඬිත්වයටම අවජානාසි අව탁සීරු කරලා කතා කරනවාද කියලා අහනවා අව탁සීරු කරලා හැසිරෙනවාද කියලා අහනවා කච්චි අබින්න සංවාසෝ න අවජානාසි පඬිතෝ නිතර ඇසුරු කිරන්ට ලැබීම නිසා ඒ පඬිතයට ඔබ අව탁සීරු කිරීමක් කරනවා ඒකයි බුදුජානනාච අහන්නේ එතනින් පඬිත කියන්නේ බුදුජානනාචට නේ සාර්පත්‍ය ස්වාමීනාචට කිම කියලා ප්‍රශ්නේ අහන්නේ කිම නිතර ඇසුරු කිරීම උදේ හවස දකින්න හම්බෙන්න නිසා මේ පඬිතිය පහත් කළ සලකනවා උක්කාදාරෝ මනුස්සාය මනුස්සේසු කච්චි ආචිනතෝ තය අපචිනතෝ තය මනුස්සයන්ට මිනි පහනක් වෙච්ච බණ බහන ධර්මදේශනාය කටයුතු කරන මේ සාරිපුත්තු මගේ ස්වාමීන් වහන්සේ නමකට උඹ පහත් කළ සලකනවා උඹේ පැත්තට මේ කටයුතු ටික වෙන්නේ නැහැ කියලා රටේ ලෝකේ වැඩ කරන වැඩි කියලා හෝ එහෙනම් නිතර නිතර දකින්න හම්බ වෙනවා කියලා හෝ தත්ත්වේ පහත් කළ සලකනවාද කියලා මේ බුදුහාමුදුරු තමන්ගේ පුතාගෙන් අහන එක අපි කියන්නේ බුදු පියාණන් වහන්සේ රාහුල පුංචාම්සගෙන් අහනවා. ඒතර රාහුල පුංචාම්තුරු මම හිතනවා බුදුහාම්තුරණත් බලාපොරොත්තු වෙච්ච ආදර්ශය දීලා තියෙනවා. රාහුල හාම්තුරුගේ උපත්යන් වහන්සේ වෙන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේටත් බුදුජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා චෝදනා කරන තරම් දෙයක් සිද්ධ නොවෙන්න රාහුල පුංචාමර කටයුතු කළා තියෙනවා. ඒක මේ ප්‍රශ්නෙට රාහුල හාමුදුරුවෝ එතනදීම දෙන උත්තරෙන් වාචිකෝ පේනවා නාහං ආබින්න සංවාතං අවජානාමි පඬිතු මම නිතර ඇසුරු කරන්න ලැබුණයි කියලා මගේ පඬිත වූ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මං අව탁සිරු කරන්නේ ඒ වාගේම උක්කාදාරෝ මනුස්සානං නිච්ඡං අපචිනතෝ මය ලෝකේ අනන්ත අප්‍රමාණ සේවාවක් කරන ඒ කියන්නේ මිනිසුන්ගේ නැන පහන දල්වන මුන්වහන්සේ වගේ කෙනෙකුට මේ මට කෙරෙන දෙයක් කෙරුන්නේ නැහැ කියලා එහෙම නැත්නම් මිනිස්සුන්ට බැරි වුණාට මට මේ හාමුදුරන්ට ඕන වෙලාවක කතා කරන්න පුළුවන් කියලා. මේ හාමුදුරු නිතරම මං ගැන හොයනවයි කියලා මං කවදාකවත් පහත් කරලා සලකන්නේ නැහැ. එහෙම නැත්නම් අව탁සීරු කරන්නේ නැහැ කියලා සාරිපුත්‍ර රාහුල හාමුදුරුවෝ කියනවා. ඉතින් මේක මේ සාමාන්‍යයෙන් මේ රාහුල හාමුදුරුවෝ මේ ඇත්ත කියනවද බොරු කියනවද කියන වෙනම කතාවක්. එතකොට බුදුරජාණන් වහන්සේට මේ වගේ දෙයකට ගිහිල්ලා රාහුල හාමුදුරන්ට අතගාලා අනේ මගේ පුතේ කියලා හොරතල් කරන වෙනුවට ඔබ මේ පොට වරද්දාගෙන කියලා අහන්න තරම් වෙලාව තිබුණාද කියන එක තවත් ප්‍රශ්නයක්. එතකොටම රාහුල හාමුදුරන්ට සැක නැතුව තමන්ගේ තාත්තා නෙවෙයි ඉස්කෝලේ ලොකු සර් මෙහෙම ප්‍රශ්නයක් අහනවා පන්ති වාර කුරට ඔබ බැන්නද කියලා. අහන්නේ වගේදී සැක නැතුව කියන්න පුළුවන් තත්ත්ව කියන එක මේ ශාසනයක තියෙන පුදුමාකාර ආශ්චර්යවත් දේවල්. අපි හිතනවා මේ ශාසනයේ තියෙන ආශ්චර්යමත් මේ හේතුඵල ධර්මය දන්න එක, පටිච්චසමුප්පාදය දැනගන්න එක, විපස්සනා ඥාන පහල කරගන්න එක, මාර්ගඵල ඥානය දන්නේ කියලා. ඒ ඔක්කොම දන්නවා නම් වෙන්නේ ওই ටික තමයි. මේ ටික නැතුව ඔය මොන ධ්‍යාන මාර්ගවල ලැබුණත් ඉස්සගේ ඔළුවේ තියෙන අසුචි ටික වගේ ඒ මනසට ඒක අහේනියට හිටිනවා. ඒ මනසට ඒක පාවිච්චි කරගන්න දන්නේ අද ඒ බංව බලනකොට ඉවැනි ಗುಣ නැතුව ಗುಣ තියනවා කියන පුරුෂයන් දිහා බලනකොට ඒ වගේම මේ භාවනා කරනකොට භාවනාවේ ප්‍රතිඵල Tamanට නරකට පාවිච්චි කරන අවංක යෝගාවචරෝ දිහා බලනකොටත් මේ විදර්ශනා උපක්ලේශ කියන එක මේ වංචනික ධර්ම කියන එක මේ ෂාට මායාවේ ගති කියන එක කතා කරගන්න බැරි වාතාවරණයක් අද ලෝකේ පවතී. ඒ මොකද හේතුව කට්ටිය භාවනා කරන්නේ නැහැ. ඒකට කතා කරන්න වැඩක් නැහැ. යටි භාවනා පැවිදි වෙලා තියෙනම සිව්පසේ වඩන්න මිසක් භාවනා කරන්න නෙවෙයි. ඒ නිසා සංඝයාගේ පැත්ත කතා කරුවොත් ඉතාමත්ම සෝචනීයයි. ගියෝ නම් මේ ගුරු ඇඳගෙන බොහොම ආසාවෙන් ඉන්නවා කවදා පැවිදි වෙන්නෝ කවදා පැවිදි පැවිදිච්ච දාසත් තොටත් ඔච්චර තමයි. මේකට ආවට පස්සේ කක්කම තමයි. ඒ පැවිදි වෙනකොට තියෙන මේ సౌందර්යය ආසාව මොකක්වත් නැහැ. ඊට පස්සේ මොනවදෝ එකතු වෙනවා. කොහේ යනවද? ඊට පස්සේ මේ ඉන්ඩිෂල් අපි මේ පැවිදි දිහා බලපු හැටියට මේ පැවිදි වෙන වෙලාවේ බලන්නේ පැවිදි වෙන වෙලාවේ විදිහට අපි බලන්නේ උපසම්පදා වෙනකොට උපසම්පදා වුණාට පස්සේ තරුණාංශ කෙනෙක් විදිහට අර ලදරු රාහුල සාමණේරයෝ වගේ අපිට බලන්න පුළුවන්ද? නෑ, අන් ඇවිල්ලා. මොනවදෝ ගමනක් යනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නයක් නෙමෙයි අපි ගෙදර උතර හිටියනම් ගෑණියක් එක්ක බුදියාගෙන ඔය ප්‍රශ්නේ වෙන්නේ නෑනේ. අපි බුදුහාමරගේ සාසනය තියෙන නිසා ඉල පැවිදි වෙලා බුදුහාමරලා නිතරම අපි ගැන බලන්න බැරි වීම නිසා අපි අම්මාකාරක පිටපොට ගියොත් ඒකට 100 100ක් බුදුහාමර වගේ කියනවා. ඒ නිසා උන්වහන්සේ ගත කළ අවුරුදු 45 ඇතුළත පුළුවන් තරම් උපදෙස් දීලා තියෙනවා. Taman ಗುಣ වැඩෙන්න වැඩෙන්න පුළුවන් තරම් නිහතමානී වෙන්න බලන්න කියලා. ඒ ගුණය නැත්තම් බුදුහාමරගෙන අගෞරවයක් කියලා හිතයි. අපි මේ වැඩ කරගෙන යන වැඩපිළිවෙලේදී 100ට 200ක්ම ප්‍රතිඵල ලැබිලා තියෙනවා. එකෙකුටවත් ප්‍රතිඵල දරන්න බෑ. එකෙකුටවත් මේ ලැබිච්ච ප්‍රතිඵල වලට තරම ජීවත් වෙන්න බෑ. මොකද අපි හැදිලා තියෙන පෘථග්ජන ලෝකේ කාමභෝගීව. ඒකේ තියෙන ලැබිච්ච ප්‍රතිඵල යනෝ කෑකොත් සංගාහනයක, අන්ධහැර පානයක. ඒ වගේ මේක දරන්න අපි පාටි දාන එක. මේකේ තියෙන පාටි මොකුත් නැහැ. නිස්සද්ද වෙන එක. ඉතින් මේ පාඩම අම්මලා තාත්තලා අපිට කියලා දෙන්න බෑ. බුදු පියාණන් වහන්සේට පුළුවන්, අමා මෑණින් වහන්සේට පුළුවන්. ඉතින් ඉන්නේ එතන තියෙන මේ sannivedana ප්‍රශ්නේ තමයි මේ බුදුරජාණන් වහන්සේට ආහුරු කුමාරයට කතා කරලා. නිතර ඇසුරු කරන නිසා, නිතර ඇසුරට ලැබිච්ච නිසා, මේ පඬිත වූ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උඹ අවභාසයට ලක් කරන නැත්නම් අවජානාසි අව탁සිරුවපත් කරනවා. ඒ නැත්නම් මේ ලෝකයාට මේ සා විශාල සේවයක් කරන්නා වූ මේ පඬිතයට අනේ යා මේ මගේ ගුරුනාංශය යා මොකද්ද මම දන්නවනේ යා ගැන කියලා අපචින්නත පහත් කළ සලකනවාද කියන මේ ප්‍රශ්න දෙක මුළු ලෝකේ ශාසන ඉතිහාසයේ දිග්ගටම තිබිලා තියෙනවා හැම ශාස්ත්‍රුන් වංශේ නමක්ම තමන් වංශයේ ගෝලයන් අතින් විශේෂ විවේචනකට ලක් කරලා තියෙනවා එහෙනම් මරුන් කාලා තියෙනවා ඒ මොකද මේ මාන්නේ නිසා බලතුලනේ නිසා ਸਰවචනාංශය ඇති කරපු ශාසනයේ අලංකාරයක් තමයි උන්වංශී ස්වභාවික මරණයක් බුද්ධ විඳා. විශාල ජයග්‍රහණයක් ස්වභාවික මරණයක් බුද්ධ විඳ නිසි කාල ගත කරලා. කාගවත් පිස්තෝල පාරකට, පිහි පාරකට ද්වේෂයකට නෙවෙයි මොකද උන්වංශීක කරුවා විතරක් නෙවෙයි දන්න දන්න අයට මතක් කරා. මේ ශාසනය ඇතුළත සමාජයේ ගුණ වඩන එක හරි වැදගත්. අපි කියන ඔය මේ උත්තරී මනුෂ්‍ය ධර්ම ධ්‍යාන මාර්ගඵල එහෙම නැත්නම් විපස්සනා ඥාන. නමුත් ඒක තරම් නොවන ජීවන රටාවකට ඒක තුඩු දෙනවා නම් ඒක ඉතින් සරුවච්චන් ආංශීකම අඩුපාඩුවක් අපිට මේ කියලා දෙලා තියෙන නිසා. ඒ නිසා සරුවච්චන්ස හරියට වෙලා අරගෙන තියෙනවා. සංඝයා වහන්සේලාට විශේෂම උන්වහන්සේ විදිහේ ජීවිතපත්‍යාගේ මේ පැත්තට ආපු යත්තන්න මේ ಗುಣ අරසා කරන ජීවත් වෙන එක. ඒ නිසා බුදුජානනාංශී දොස්සහලා තියෙනවා. මේ සංඝයාට සුවිශේෂ කළ සලකනයි කියලා. බුදුහාමුදුරුවෝ සමාන ගතිය ඇතුව සම සමාජ ජීවිතයක් ගත කරනවා. ඇයි ගිහට පැවිද්දට වෙන් කළ සලකන්නේ? ඇයි මේ මේ තමන් ළඟ පැවිදුණයි කියලා විශේෂයෙන් සලකන්නේ? කියලා කෙලිම චෝදනා කරති බුදුරජාණන්සේ සලකන්නේ මේ සංඝයා සංඝ භාවයට පත් වෙන බුදුහාමුදුරුවෝ නිසානේ. ඒත් හරි වැඩි හරියක් කරලා හොඳ සාන්තව ශාසනය නිවන රස විඳිනවා නම් බුදුරජාණන් සිච්ච ප්‍රශ්නයක් නැහැ. නමුත් මේගොල්ලෝ පිටපොට ගියොත් බුදුහාමුදුර ඇති කරපු මේ සංඝ සමාජය පිටපොට ගියොත් ඒ කරන හැම දෙයකින්ම ਸਰවචන්නාංශයට සම්‍යක් දෘෂ්ටිකත්ව නෙවෙයි ආයුද්දොස්තකින්ට ඉන්නත්තන්ට ලොකු ආයුධයක් වෙනවා. ඉතින් ඒක නිසා ඒක පිළිබඳව කොච්චර මේ සැලකිල්ලෙන් කොච්චර සංවේදීව අපේ ලොකු ශාංශ කටයුතු කරාද කියනවනම් උන්වහන්සේ කියනවා මේසා ගුණ තියෙන බුදු පියාණන් වහන්සේගේ ගුණ තිබියදී ඒකෙන් අරිඹුවක්වත් ගුණ නැති මේ ගීයන්ගේ අනිකුත් සංඝයාගේ ගුණසා ගුණ ප්‍රකාශ කිරීම නැත්නම් ගුණ හුවා දැක්වීම ගුණය ගැන මහා ආඩම්බරෙන් කතා කිරීම බුදුහාමුදුරන්ට කරන නිකායයි කැත නැතුව බය නැතුව ගුණ කියනවනම් කියන්නේ බුදුහාමුදුරන්ට ඒත් එක්ක බලනකොට මේ ඊට පස්සේ එන පස්චිම ජනතාව අතර ඔය කියන ಗುಣ මහා ලොකට උසලා දක්වන්නේ කුට්ටිය කඩා ගන්න මිස නිහතමානී නෛර්යානික අදහසකින් නෙවෙයි. ඒක නිසා අපි යම් විදියකට බුදු ගුණ තිබියදී වෙන කෙනෙකුගේ ಗುಣ අතිරේතව අතිශෝක්තිව කතා කරන එකට බුදුහාමරන් නිග්‍රහය. ඒ වගේම බුදුජානනාංශයේ බුද්ධ පුත්‍රයෙක්ගෙන් බලාපොරොත්තු වෙච්චා වෙන්නා වූ ඒ ಗುಣ තිබියදී අපි වෙන වෙන දේවල් කරන්න ගිහිල්ලා තෝත් එකයි තුගේ සාස්ත්‍රුණ වංශෙත් එකයි කියලා කායින් හරි වචනයක් අහන්න උනොත් බුද්ධජනනාංශයකට වග වෙන්න එපාය කොතනකින් හරි. ඉතින් ඒක නිසා මේ බුදුහාඳුරු අඳුරලා දීපු මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ රාහුල හාමුදුරුත් එක්ක මේ පවත්තන ගනුදෙනුව මං කැමති දේශනාවේ පසුවරයේදී තමයි මූල කර්මස්ථානය හඳුනාගත්තට පස්සේ කොච්චරක් මූල කර්මස්ථානය පහත් කරලා සලකනවද නැත්නම් මූල කර්මස්ථානයේ තිබියදී අහල පහල යන ඒවත් එක ගනුදෙනු කරන්න ගිහිල්ලා මූල කර්මස්ථානයේ අමතක කරගත්තොත් වලිග පාගාගත්ත මිනිහෙක් වගේ භාවනා ලෝකෙදී පටලවෙන පටලවිල්ලත් මේ සමාජ ජීවිතේ පටලවිල්ලත් දෙකම එක මොඩල් එක තියෙනවා. ඉතින් ඒක නිසා බුදුහාමුදුර අඳුරලා දුන්නාට පස්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ රාහුල හාමුදුරුව කෙරෙහි විශේෂයක් කරන කාරණා දෙක තුනක් නිසා එකක් කිරිකැටි දරුවේ 7 අවුරුදු දරුවෙක්. දෙක බුදුහාමරංගේ අතිජාත අවුරුස පුත්‍රයා. අන්තිම බුදුහාම අතින් අල්ලන ඇවිල්ලා බාර දුන්නේ මෙන්න මොකට බලාගන්න කියලා. ඒතකොට මේ සාරිපුත්‍ර ස්වාමීන් ඒ දිහාවට කොන්දේසි විරහිතව සලකනවානේ. නෝ සාරිපුත්‍ර ස්වාමීන් කියන්නේ පුදුමාකාර වැඩ ගොඩක් තියෙන කෙනෙක්. පින්නපාත සංඝයා වැඩියට පස්සේ දැන් අපි හිතන්න 25 නමක් මෙතන ඉන්නවා. ඒ යන හැම සංඝයාම දොර වහලා යනවද? වටින බඩුවක් තියෙන එකක් ඇතුළට දාලා යනවද? සිවුරු එළිය දාලා යනවද කියලා ඔක්කොම බලලා තමයි පිහගෙන තමයි පින්නපාත වඩින්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ පින්නපාත වඩිනකොට අපි හිතමු ගමට වඩිනවා පාත්‍රශාලාවට ගිහිල්ලා සිවුරු පරවමයි කියලා. සිවුරු පරවපු එක වෙලාවක උන්වහන්සේට මේ හරියට මේ පරිමණ්ඩලයේ තියලා පොරව ගන්න බැරි වුණා. හුද්දටම වෙලා ගිහිල්ලා දැන්. සංඝයා ඔක්කොම වැඩලා. උන්වහන්සේ තනියම වඩනේ. එතකොට එතන අතුකායට පුංචි සාමණේර කියනවා අම්මෝ සිවුරුවත් හරියට නැති දන්නේ නැහැ. මේ සිවුර කොනක් එල්ලිලා. වලි හොඬක් වගේ එල්ලෙනවා. අනේ සාරිපුත්‍ර සංසය ආයෙ සිවුර කඩලා අර හාමුදුර ළඟට ගිහිල්ලා අනේ ආයසුන්තනි ඒ කාරණාවට නම් ඔබ වහන්සේ මට වැඩි වැඩි මල් කිව්වා. අනික වන්න මගේම උපසම්පදා කරපු ගෝලෙ තමයි මම තමයි සිවුර පණු ගාලා දීලා තියෙන්නේ මේකට සිවුර ඇඳෙවෙත් මම නමුත් මේ හදිස්සි වෙලා සිවුර අඳිනකොට කණේ කොනේ එල්ලීමක් ඇති වෙනවා කියලා දකින්න අර හත් අවුරුදු සාමණේරයට පුළුවන් Tamanට වැඩි ඒ තරම් නිහතමානී මේ ස්වාමීන් වහන්සේ සාවරු කුමාර ගැන වෙලා ගත්තා. ඒ වගේ හොඳට මතක තියානින්න අපි ඉස්සරහින් තියාගෙන මූල කර්මත්තන අපි නිවන් දකින්නකක්ම අපිට රාහුල සාරිපුත්‍ර ස්වාමීන් වෙනවා. කොතනක හරි මේ මූල කර්මත්තාන්ට අව탁සිරු කරානේ එතරම් භාවනා කරකවන්න පටන් ගන්නවා. බුදුහාමුදුරුවෝ හිටියොත් ඔක්ක කන්නලා කියනවා ඔබ සාරිපුත්‍ර ස්වාමීන්ට අවමන් කරාද නිතර අභින්න පච්චවේක්කණය කරපු නිසා නිතර ඇසුරු කරන නිසා මූල කර්මස්ථානට ආව තක්සිරු කරාද එයා ගොඩාක් වැඩ කරන කෙනෙක් කියලා එහෙම නැත්නම් ලෝක සාසනික සේවාව ගොඩාක් කරන කෙනෙක් කියලා එයා අව탁සීරු කරාද කියලා බුදුහාමර අහන්නේ මේ කමඨාන් සුද්ධ කිරීම. පිනවකට නම් පේන්නේ මේ රාහුල මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට අවශ්‍ය ගෞරවය ගෙනලා දීමක් කියලා. එතකොට එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා හරියට ආමි කමාන්ඩර් සෙබලෙක්ගෙන් ඇහුවොත් උඹ බලගන නායකයාට සැලුට් එකක් ගැහුවද කියලා. ඒතර බුදුහාමුදුරුවෝ සැලුට් එක ඉල්ලන එකනේ මේ කරන්නේ. ලොක්කත් ඉල්ලන එකනේ කරන්නේ. ඒ නිසා බුදුජානනාංශ මේ පුංචි ආමතුරුවන්ට සත්තම් දාන්නේ මේ පැලැන්තිය රකින්න කියන කතාවක් වගේත් පේන තියෙනවා. නමුත් මේ සත්තම් දාන්නේ තමන්ගේම පුතාට. ඉතින් ඒ නිසා කවුරු හරි ගිහිල්ලි වෙලා කමඨාන් සුද්ධ කරනකොට කිව්වොත් දැන් ඔබතුමා givis ගත්තනේ දැන් මේ මූල කර්මස්ථානේ කියලා. දැන් මේ මූල කර්මස්ථානට ගෞරවය නැත්නම් ඒක නිවන් දක්වාම මේක පාර පෙන්වනවා කියන ගෞරවය සලකනවාද කියලා අහනකොට ඒ ගුරුන්නාංශයට ගරු කරන්නේ නැත්නම් ඒ ගරු කරන්නේ නැති කෙනා මූල කර්මස්ථානට ගරු කරන්නේත් නැහැ. කමඨාන් සුද්ධ කිරීමට ගරු කරන්නේත් නැහැ. එයාට එනේන දේ අල්ලගෙන ඉතින් අහනවා මම භාවනා කරනකොට මට මෙහෙම වුණා එහෙම වුණා ඇයි කියලා. ඒකට අහන මේ මූල කර්මස්ථානේ පෙනිපෙනීද මේක සිද්ධ වුනේ. එහෙනම් ඒක පේනකොට මූල කර්මස්ථානේ නැද්ද? ඉතින් කමඨාන සුද්ධ කරගන්න යන කෙනාට තද වෙනවා. මේ මම කියන්නේ කහ පාට ආලෝකයක් දැක්කයි කියලා. මේ මගෙන් අහනවා මේ මූල කර්මස්ථානේ දැක්කද කියලා. අපබ්‍රන්තයි. කමඨාන සුද්ධ කරන අවුරුදු 10ක් කරලා බලන්න 20ක් කරලා බලන්න කාටවත් මේ කාරණා තේරෙන්නේ නැහැ. මම හිටියා මාස 18ක් විතර පන්ති පිටිපස්සේ දන ගහගෙන මූල කර්ම කමතාන් සුද්ධ කරනකොට ඔච්චර තමයි පණිවිඩේ. ඔය මොන බයිලා කතා කරාද? ඔය මොන දේවල් දැක්කත් මට මුලින්ම අඳුනලා දීපු මේ පඬිතුයා දැකනහද? පඬිතුයා පේන තෙක් මානද ඉන්නේ. උගෙන විතරක් කතා කරපම්. ඔය පේන මොනවා කතා කරත් ඒක අපිව නොම ගන්න දෙයක්. මේ සරල කාරණාව තේරුම් ගන්න මොනම පඬිතුෙකුටවත් බෑ. ඒ තරම්ම සිලිලාරයක් ඇතුව අපි භාවනාවට වාඩි ඒ තරම්ම සිලිලාරයක් ඇතුව අපි මහානකමට එන්නේ. ආවට පස්සේ අපිට අර මේ සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියන එක මතක නැහැ. අතනමගදී හම්බෙන මොකක් හරි අල්ලගෙන අර પરම්පරාවත් ඉවරයි, ගෝලයේත් ගුරුනාසෙත් ඉවරයි, ස්ථානෙත් ඉවරයි ඕන පටන් ගන්නවා අලුත් අලුත් වැඩ. ඇත්තට මේකට ඒ බුදුහාමුදුරුවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේවත් ස්ථාන බලන ලොකු ස්වාමීන්සෙත් අකමැති නෙවෙයි. බලනවා මේ මනුස්සයා මේ මේදී දරන්න පුළුවන්ද? මේ අලුත් වැඩ පිළිවෙල පටන් ගන්නට. අලුත් ගෝලිය හදාගෙන අලුත් තැන් හදාන ගියර කරන්න පුළුවන්ද කියන එක පරීක්ෂා කරනකොට තමන්ගේ ගුරුවරයා පිළිබඳ පුදුමාකාර ද්වේෂයක් එන්න පටන් ගන්නවා. ඒක ස්වභාවිකයි. මම මේ යන්න මම 28 වෙනිදා මං තන ගියේ 26 27 ආවා ඔය මේ අපේ කඳුබඩ අපේ පේමසිරි ස්වාමීන් වහන්සේ ළඟ ඉඳලා පිටරට මහත්තයෙක් ඇතර මේ දා අදහස තිබුණේ ඇමරිකාවේ අර යෝගාවචර රාහුල සෝංශ වඩින්න ආයි කපකාරයා මම ඉතින් යන නිසා රෝගාවල රාහුල සෝංශ වැඩි නේ වැඩි යන එක ලොකු අපිට ලොක් කරපු ගෞරවයක්. ඒතකොට ගෙනත් දුන්නා උපක්ලේශ කියන පොත. ඒක ගම්පහේ මේ ප්‍රේමසිරි ලොකු ස්වාමීන් වහන්සේගේ ජීවන චරිතය වගේ. උන්වහන්සේගේ ගුරුන්වහන්සේගෙන් උන්වහන්සේ බැනුම් අහපු ඇති. ඒ මොකද හේතුව උන්වහන්සේට පුංචි කාලේ ගොඩාක් අනුන්ගේ හිත් කියවන්න පුළුවන් ගතියක්, සුව කරන්න පුළුවන් ගතියක් ගොඩක් මේ ඒ හැකියාවල් තිබිලා තියෙනවා. ඉතින් ඒ ශාංශ ඒක හිතලා තියෙන්නේ මේ මටම ආවේනික සුවිශේෂී ගුණ ඒ ගුණ භවනා කරනටත් වැඩෙනවා කියලා ඒක පාවිච්චි කරන්න පටන් ගන්න තියෙනවා. තමන් වෙත පැමිණෙන අයට සුව සේවාවල් කරන්න. එහෙම නැත්නම් ඒගේ හිත බල්ලා කියන්නේ. කියන කිනව හරියනවා. හරියන්න හරියන්න ගුරුනාච ගන්නවා. ඉතින් මේ සුවාචර අන්තිමට හිතා ගන්න බැරිලු මේ මොකද වෙන්නේ කියලා. ඉතින් දැන් උන්වහන්සේ ඉන්නේ ලංකාවේ ඉන්න වැඩ වැඩි හිටිම ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ මතක් කරනවා මං එදා ඒ යන්න ගිය මොනම හරි පාරක ගුරුනාචේ මගේ හිත ගන්න සුළුව ඉඳලා මට අවවාද නොකර හිටියානම් මම ඒ පැත්තේ හුඟක් දිනුනෙන් ඉඳි තිබුණා හැබැයි මම ශාසනය පිළිගන්නවා. අත තිබ්බ හැම කෙනාම පිළිගුණා. අද මම යන්තම් පණ ගහකට රැගෙන ඉන්නවා මොකද එකම දෙයකටවත් සරකැවෙන්නේ නැහැ මගේ ගුරු හාමුදුරුවෝ මම ඉස්රායින් තියාන හිටියා හැබැයි මට ගුරු හාමුදුරුවෝ පිළිබඳ තරහ ආවා ඒකේ පොතේ ලියලා තියෙනවා මේ මේ වෙලාවල් වල මට ගහපු ගැහිල්ල මම මේ වීදුරු භාණ්ඩයක් කරන ගලක තල්කිරි වගේ මම තැටි ගැහෙන්න ගැහුවා ඇස්සකට වැච්ච ලබු කුණු ලබු මේ කුණු පුහුල් ගෙඩියක් හතරනම් හන්දියක් ගහනවා ඇසකට අයන්නේ. අන්‍ය වගේ ගැහිල්ලක් මට ගැහුවා. දැන් මට තේරෙනවා ඒක ලියලා තියෙන එකට නම් මම එච්චර ඉන්නේ නෑ ඒ ශාංශෙත් එක්ක. අද එක්කෙනෙකුටවත් මේක තේරෙන්නේ නැති නිසා මට කමටහන් දීම එපා වෙලා තියෙනවා කියලා. අද ඉන්නේ එක්කෙනෙකුටවත් මේක තේරෙන්නේ නෑ මොනවාරි කියපු ගමන් තරහ ඒ ඒ මේ මේ බුදුහාමුදුරු කියපු පණිවිඩය මේ දෙන්නේ. මගේ ගුරුහාමුදුරුවෝ මට කියව එක මම මේ දෙන්නේ. මේ උඹ ගැන මූණ බලාන කරනවා නෙවෙයි. මට හිතන විදිහට උත්තාන සම්පදාවට වඩා ආරක්ක සම්පදාය වැදගත්. මේ උපය ගන්නලද ගුණේ වඩා රැකගන්න එක වැදගත්. එහෙනම් මේ ගුණ වර්ධනය කරන්න ගියාට පස්සේ අර වලහා ගුහාමාරුවෙන් කන්නක් ගහක් උඩ නැගලා එක අතකින් ගහ බදාගෙන අනික් අතින් මී කඩනවා. ඉතින් මී කඩනකොට හොඳ වද හම්බ වෙනකොට ඌට වටපිට බලන්න වෙලාවක් නැහැ. හොඳ හොඳ වද අරගෙන පිටිපස්සට දානවලු වැලහින්නේ පිටිපස්සේ ඉන්නවා කියලා. ඒ ඌ ඒ කරන වැඩ. ඒතකොට මේ මේ කැලේ ඉන්න වැද්දා දන්නවා වලහ මෝඩයා අපිට ඒ ගහ නගින්නත් බෑ. අපිට මේ කඩන්නත් බෑ. හැබැයි වදේ දානකොට මේක බලන්න පිටිපස්ස බලන්න නෙවෙයි පිටිපස්සේ ඉන්නවයි කියලා දාන්නේ. අර ඔක්කොම වද ටික එකතු කරගන්නවා යටට වෙලා ඉන්නේ. වලහ පිටිපස්ස හරලා බලනකොට ගෑණි මීවද කාලා බලන්නේ. බලනකොට මී මීවැද්දයි වෙන්නේ ඉන්නේ. ඉතින් වලහ එළවනවලු පිටිපස්සේ. ඒ වගේ අපි හම්බ කරන්න දැනගත්තට හම්බ කරලා තැම්පත් කරන්න ඕන තරම් දන්නේ නැහැ. මේ කඩන වලහ වගේ වලහින්න පිටිපස්සේ ඉන්නවා කියලා හම්බ කරලා හම්බ කරලා දෙනවා. ඇලෙන්න පිටිපස්සේ නෑ ඌ ඉන්නේ ගහක තනිය අතින් එල්ලිලා. උඩ වටපිට බලන්න බැරි තැනක. ඒ නිසා අසීමිතව යෝගාවචරය ගුණ වඩනවා. එක්කෙකුටවත් තේරෙන්නේ නැහැ ඒක අරසගන්න. ඒක වලාමී කැඩුවා වගේ කියලා කියනවා. ඉතින් ඒක උඟාවක් බලපාන්නේ ගුණවන්ත, සිල්වන්ත, පින්වන්ත ස්වාමීන් වහන්සේලාට. අන්තිමට ඒත් සීදීනස ගන්න. එතන සාධන වෙන්නේ වැඩි නමක් ඇති කර ගන්නවා. ඒසොත් පුරුණාංශයට ඇතුළේ තරහ කනගාටුට වැඩි හොඳයි. කිලින්ම ගෝලයට බැනලා ඔය වැඩ අතුතියන් දෙපා බොයි තීන ටික අරගෙන ඵලයන් ඔකට ඕන තරම් කල් තියනවා කරගන්න කියලා කියන එක පස්සේ ගුරුනාචරත් වහකනට වැඩිය ලේසි. ඒක තමයි මේ බුදුරජාණන්සි කියන්නේ. ඉතින් ඒක නිසා ඒකට මොකද්ද ගැලවුම් මාර්ගය? මුළු ලෝකේ තියෙන සෑම ආගමක් මේකට අහු වෙලා ඉවරයි. ඒ නිසා ආගම කියනත් දේශපාලනය. බලය තහවුරු කර ගැනීමක් පමණයි. මොකද ਸਰවඥාන්සි කියන්නේ මේ දේශපාලන කුණ්ඩුවක් නෙවෙයිනේ. ගැලවුම් මාර්ගයක්නේ. ඒ වගේම උන්වහන්සේ කරලා දෙන්නේ මේ රූප කර්මත්තානයකට සාපේක්ෂ යන ගමනක්නේ කායानुපස්සනාවට සාපේක්ෂ යන ගමනක්නේ අන්නේ කායानुපස්සනාවේ මේ කායාරම්මණය කොච්චර දුරට යනකම් ඒකේ කෘත්‍ය සම්පාදනය කළ ඉවර වෙනකම් ගෞරවයෙන් ඇසුරු කළ යුතුද නැවත අතරමඟදී පයලෙස්ලා වැටිච්ච ගමන් අත්ත බිදිච්ච ගමන් ආය මූල කර්මත්තාන කියලා ඒක කොතෙක් දුරට ඇසුරු කළ යුතුද කියන කාරණාව ඉතාමත්ම අමාරුයි ප්‍රතිඵල අපේක්ෂා කරන යෝගාවචරය තේරුම් කරගන්න. එයා ඵල අපේක්ෂා කරපු එක නෑ එක්ක එක සැරයක් අතාරු මූල කර්මත්තාන ආයෙ ගන්නෙ නෑ. එහෙම නැත්නම් මූල කර්මත්තානේ වඩ වඩා එනකොට යන්තම් ආලෝකයක් දකින්නකොට යන්තම් තැහැල්ලුවක් දකින්නකොට යන්තම් සති සමාධියනකොට මූල කර්මත්තානේ අමතක කරනවා. ආන්නේ දෙකේදී මේ කච්චි අබින්න සංවාදා නාවජානාති පඬිතෝ පඬිතර ඇසුරු කරනවා කියන ගතිය නිසා මම මේ පඬිතියව තක්සේරු කරනවාද? මගේ අර්ථකතනය ඔබට මේ මූල කර්මස්ථානය නිතර දැකීම නිසා නීරසයි කියලා නිතර දැකීම නිසා කම්මැලි කියලා නිතර දැකීම නිසා ඒකාකාරී කියලා අව탁සේරු කරනවාද? ඒකනේ කමඩාන් සුද්ධ කරනවා කියන්නේ. කට්ටියට ඕන කරන්නේ මූල කර්මස්ථානේ නෙවෙයි නැත්තම් මූල කර්මස්ථාන නිවන නෙවෙයි ඇත්ත. මූල කර්මස්ථානේ පැත්තක තියෙද්දි මේ පේන ආලෝකද කියන්න හදනවා. එහෙම නැත්නම් මේ වේදනා දිගේ යන්න හදනවා. නැත්නම් මේ හිතවිලි දිගේ යන්න හදනවා. එහෙම නැත්නම් මේ ආලෝක දිගේ යන්න හදන මේ එකක්වත් නෙවෙයිනේ අපේ චේතනාව. අපේ චේතනාව අපි බුදුහාමරත් එක්කත් කීසගත්තේ. කර්මස්ථානචාරවලත් එක්කත් කීසගත්තේ. වැඩමුළුවේදීකසේ මූල කර්මස්ථානනේ. මේ මගදී හම්බෙන එක එක එක එක දේවල් නිසා අචේතනික වෙත පැමිණෙන මේ ආගන්තුක ධර්ම නිසා තමන් කලින්ම ගත්ත මේ මූල කර්මස්ථානත් එක තියෙන මේ givisuma තේරුම් ගන්න බැරි ගතිය සාමාන්‍ය යෝගාවචරයට නෙවෙයි අනාගාමී උත්මයෙකුටත් වෙන්න පුළුවන් වැරද්දක්. ඒ වරද්දපු තැනම භාවනා එක තැන කරකෙන්න ගන්න. කොයි වෙලාවක හෝ කොච්චර භාවනා කරකුණත් කොච්චර භාවනා එක තැන මෙට්ට ඇහුණත් තමයි පේන තෙක් මානේ මූල කර්මස්ථානයේ තියෙනවා භාවනා වැඩෙනවා කියන වීජගණිතමය සමීකරණය බුරුමේ ස්වාමීන් වහන්සේ උගන්වනවා. ඔබට කොච්චර සලහැප්පිලියාවත් කොච්චර පැද්දෙන්න ගැසෙන්න ගියත් කොච්චර නිදි කිරා වැටුණත් කොච්චර ආලෝක පෙනුනත් කොච්චර సౌందర్యාත්මක දේ පෙනුනත් මට මේ දින එකම ගැලවුම් මාර්ගය ප්‍රත්‍යක්ෂණය උරගා බලන තියෙන ක්‍රමය මං මුලින් කිව්සගත්ත මූල කර්මත්තානේ පේන චෙක්මානේ තියෙනවනම් මට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් කියන අපි දන්නේ නැති පාරක ගමනක් යනවා. GPS එක පෙන්නනවනම් පාර. අපිට ප්‍රශ්නයක් නැහැ පිටපොට ගියාට යූ ටර්න් එකක් ගව ගත්ත පාරට. ඒක ඒක පෙන්නනවා පාර. GPS එක නැත්තම් පිටපොට පාරකට වැටෙනාට පස්සේ යන්න යන්න කලාවදිනවනේ. ඉතින් ඒ නිසා නැවත මේක පාරට දමා ගැනීම හැකියාව. ඉස්සර මේස පාවිච්චි කරන්නේ උතුරු තරුවේ කාන්තාර ගමනක මුහුදු ගමනක කැලෑ ගමනක යන මේ උතුරු දරුව ආශ්‍රය කිරීම හිතන්න නරකයි මේ උතුරු තරුවට යන්න හදන ගමනක් කියලා. උතුරුතරුවට යන්න නෙවෙයි. ඒක තමයි අපේ මේ දර්ශකය. ඒක බලාගෙන තමයි උතුරු කට්ට හැදුවේ. ඒක බලාගෙන තමයි GPS හදලා තියෙන්නේ. ඉතින් අපි ඒකට සලකන්නේ නැතුව ඒක කියන දේ අහන්නේ නැතුව පිටපොට පාරක දාගෙන වේගෙන් යන්න පටන් ගත්තොත් ඒ තරමටම පෙට්‍රල් පිච්චෙනවා කාලේ නාස්ති වෙනවා යම් විදියකට ඒ කතාවේම එක එක එක වාක්‍යයක් තමයි Tamanට හොඳට පාර හොඳට යුවන GPS එක වහලා දාන්න. ඒ නැත්නම් ඒ පාර පෙන්වන යන්ත්‍රය වහලා දාන්න. ඊට පස්සෙත් ඒ කියන දේ යන්න එපා මොකද ඒක සමාහලට දුර පාරවල් පෙන්වනවා. ඒකට කෙලි පාරවල් පෙන්වන ට්‍රැෆික් ජෑම් තියෙනවා. ටික වහලා දාලා යන්න. ආන ඔය දෙක කොතෙන්ද GPS එක පාවිච්චි කරන්න ඕන කොතෙන්ද නැද්ද කියන එක අද ලංකාවේ ප්‍රශ්නයක් නැහැ මොකද ලංකාවේ GPS නැහැ. කාර්වල නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ කාටවත්. හැබැයි ළඟදී ඒක ආවා. පිටරටට ගියාට පස්සේ මල කචල්. දන්නති පාරකට යන්න ගියොත් එහෙම පැයේ ගමන්ට පැය තුනක් යනවා. මොකද යන්නේ පිට පාරක ගියාට පස්සේ GPS එක වහලා ආයෙ එන්න පටන් ගන්නවා. ඒකට වෙන පාරක්. ඊට පස්සේ ගෙදරට කතා කරන එතන ගෙදර ගෑනේ වෙල ලණුවක් දෙනවා. යන්න ඕන දර ඉන්න මාසයට කතා කරනවා. බුදු අම්මේ මේ කොහෙද යන්නේ? ඕක වැරදි කියනවා. එතකොට අර මනුස්සයා ඇක්සිඩන්ට් වෙලා ඉවරයි. මොකද ටෙලිෆෝන් කර කර යන්නේ. ඒක හරියම ලස්සනයි. පිටරට යනකොට හැබැයි කවදාවත් ඩ්‍රයිවිං කරන්න යන්න එපා. බෑක් සීට් එකේ ඉඳන් ඇඩ්වයිස් දෙන්නත් යන්නවා බලාගෙන ඉන්න ගියාම එක වචනේ කතා කරන්න ගියොත් මේ ට්‍රැෆික් එකේදී හරියටම ගන්න ඕන එක්සිට් එක ගන්න නැති වුණොත් එහෙම කොහේ කරකොලත් ඇරියද දන්නේ. ආයේ ඒ එක්සිට් එකට එතෙන්ට එන්න අය කොච්චර දෝ රවුම් ගානක් ගාලා පාට දාගන්නවා. ඉතින් අතරමැද ඩ්‍රයිවර් එක්ක කතා කරන්න ගියොත් ටෙලිෆෝන් කෝල් දෙන්න ගත්තද ඉවරයි. ඉතින් ඌ කියනවා sorry මට එක්සිට් එක පැන්නා. මොකද මට ටෙලිෆෝන් කරා ඒ වෙලාවේ. මට කතා කරා ඒ වෙලාවේ. අන්න ඒ වගේ මේ අනගමනේදී අභින්න පච්චවේක්කණය කෙරුවා අභින්න සංවාස කෙරුවයි කියලා නිතර පේන්න ඉන්නවයි කියලා මේ තමන්ගේ ගුරුනාංශي පහත් කළ සලකනවාද ගුරුනාංශයට විරුද්ධව මම පැහැදිලිවම කියනවා ද්වේෂ හිතවිලි එනවා මේ මහපුණති කිසිම කෙනෙක් මගේ ජීවිතේ මම දැකලා නැහැ මට ඥානාරාම ස්වාමීන් පිළිබඳව කටයුතු කරන්න යනකොට අහන්නත් ලැබිලා තියෙනවා. ඉතින් මට ඉච්චිව කියන්න හොඳ නැහැ. ඕගොල්ලෝ තරහ වෙනවනේ මයිත. අහන්න ලැබිච්චිව කියනවනම් ඒ තම සුනිතා ආයසතුන් කියනවා. ඉතින් අපි දෙන්නම එතකොට මම 36 වයසේ වගේ, ඌ 40 වයසේ වගේ. ඉතින් අපි කෙලින්ම ලොකු සංහසේ දිහා බලන්නේ ස්පයින් විතරමනේ. මේ ලොකු සංහසේ බොරුවක්ද කරන්නේ? මේ කියන විදිහට ජීවත් වෙනවද? ජීවත් වෙන විදිහට කියනවාද? එහෙම නැත්නම් මේ ගෞරවයක් අනම්මනක නෙවෙයිනේ අපේ වයසට එන්නේ. ඉතින් ආවට පස්සේ ධම්මසොනේ තාමසොම ආයෙදී නැසි මේක ගරු කරලා බලන්න ආතම. බොහොම නැවතිල්ලේ තරහ යන්නේ යන ඊට පස්සේ දෙමළ කොල්ලෙක් ආවලු. එයා පුදුමාකාර ස්වභාවයට කැමති එකෙක්. අතු ගන්නවත් කැමති නෑ. ඌ කොලේ අහුලන්නේ මේ පෙන්ෂන් ගිය රාජ්‍ය සේවකයෙක් කියලාලු මේ පෙන් කොල කඩදාසියක් මේ බිම වැටිච්ච කොලයක් අහුලන්නේ. මේ ගහට සේවය කරලා කරලා බිමට වැටිච්ච එකනේ දෙලින් අතු ගන්න හොඳ නෑ. මෙයා පෙන්ෂන් ගිය එකනේ අතින් අරගෙන ගිහිල්ලාලු දාන්නේ. ඒකල සක්මන් කරනකොටත් වැල්ලට වැඳලුලු සක්මන් කරන්නේ. ඉතින් ධම්මසොනෙත් කියලා කිව්වලු අනේ මේ අම්බ අපේ ලොකු අහම බලන්න පුදුමාකාර විවේකීව ඉන්නේ. නිස්සද්දව වැඩ කටයුතු කරනවා. නැවතිලි වැඩ අර දෙමලක් වලියකෝ නාකි වෙනකොට ඕම තමයි කවුරුත් ඕකේ සතියක්කට නෙවෙයි ඔය නාකි වෙලා තින්නේ. උඹටත් ඕක වෙනවයි කියන්නේ. අරුව වෙනකොට කියනවා ධම්මසුනේත් ස්වාමීන් වහන්සේ අපි ඊටම කවුරු ලොකු සාසමේ නැවතිල්ල නිස්සද්දව සතියෙන් වැඩ කරන එක අගය කරාට අර ගෞරව ස්වභාවයට ගෞරවයයි. ඌ කියන නාකියනට දැන් අර නාකිය දිහා බලන්න ඉමින තමයි වැඩ කරන්නේ. ඉතින් මොන කරන්නේ? ඉතින් ඕක සතිය නෙවෙයි. නාකිකමට ඌ ගණන් ගන්න දෙයක් නැහැ කිව්වලු. ඉතින් මටත් හිතුණා මාත් එන ලොකු සාසික දොස් බලන්න ඕනේ කියලා. පේනවා. මොන්ටරම් මගේ දොස් දැකලා තිබුණා. මම ලොකු සාසික දොස් දැකලා තිබුණා. ඉතින් ඒකට හිතනවා මේ ලෝකේ ಜಾති කොහෙවත් නැහැ වෙන්නේ. මේ එකයි ඉන්නේ. යාගේ දොස්. අටපුරුෂ සාංශයෙන් නොකිය කිව්වා. මූණටම කිව්වා. අයි කර්මාස්ථානයේ කොච්චර මට එපා වෙලාද කියනවා මුළු ලෝකෙම එපා වෙලා. හැබැයි උඹ එපා වෙලා කියන එක කියන්නේ නැහැ ඒ වෙලාවේ. මේ කියන්නේ ඒක තමයි. මට ලෝකෙම එපා වෙලයි කියලා කෙලින්ම ගිහිල්ලා කියනවා. ඊට පස්සේ බුරුමේ ඉන්නකොට බුරුම ස්වාමීන් වහන්සේත් එක්ක අපේ ඉතින් කොච්චර කෙරුවත් කයිවරු ගහනවනේ. ඉතින් සිතා මේ ස්වාමීන්ගේ දොස් කියන එක. ඉතින් අපේ හොබි එක. පිටරගෙන හැම කෙනාම ඒක දිහාම මට ඊට පස්සේ වෙනම මාව රෙජිස්ටර්ඩ් එන්වෙලොප් එක හැම රජයකටම පණ්ඩිත සාංශට විරුද්ධව ගාව පෙස්සමක්. මෙයාව ඊට පස්සේ වහන්ස ඔයගොල්ලන්ගේ රටට බාර ගන්න එපා. මෙන්න මේ තරම් ප්‍රෝඩාහ කරන බුරුමේ වැරදි විදියට නියෝජනය කරන බුද්ධඝම විකුණලා කන කෙනෙක් මටත් කොපියක් කියලා දෙනවා. ඒකේ ලෝකේ හැටි. ලෝකේ හැටි වැඩක් කරගෙන යන මනුස්සයල මුඛා කරි වලියක් අල්ලනවා. ඒක තමන්ගේම අත්‍යන්ත ගෝලයන් අතර සිද්ධ වෙන්නේ නැහැ කියලා දෙයක් ඇත්තේ නැහැ. නමුත් අනවශ්‍ය කිසිම ප්‍රෝධනයක් ඇති නොවි ඇති වෙන මේ හිතවිල්ල භාවනාවට බාධාවක් බව. තමයි භාවනාවේ යනකොට නිතර ඇසුරන් හම්බීම නිසා මූල කර්මස්ථානය පිළිබඳ නීරසකම් පහළ වෙන එක. මූල කර්මස්ථානය පිළිබඳ ඒකාකාරීකම පහළ වෙන එක. මූල කර්මස්ථානය පිළිබඳ සැක පහළ වෙන එක. මූල කර්මස්ථානයට යනකොට බයක් පහළ වෙන එක මේ නිවනේ අත්‍යන්ත ලක්ෂණය. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන පොදු මේ ධර්ම පොදියටම දෙන එක නම තමයි විරාගය කියන්නේ. මූල කර්මස්ථාන හැම දෙයකම රාගය තියෙනවා. මූල කර්මස්ථාන පැනලා ඕන දෙයකින් යන්න කැමති. මූල කර්මස්ථානට යනකොට මේක එපා වෙනවා. නීරස වෙනවා. කම්මැලි වෙනවා. මේක ඥානයක් වඩපත් වෙච්ච අයර නිබ්බිදා ඥාන කියනවා. ඥානයක් වඩපත් වෙන්නේ මේ ධර්මයේ ඥානයෙන් තේරුම් අර ගන්නවා මේ යන්නේ රාගය ඇති කරන පැත්තට නෙවෙයි. ඒක වංචනික වෙච්ච ගමන් ද්වේෂයට පයින්. ද්වේෂය පයින් එක නෙවෙයි බුදුරජාණන් අදහස් කරන්නේ. මේක යනකොට රාගය ඇති වෙන පාට තමයි මම මගසලකුණු දීලා තියෙන්නේ. ඒක දැනගෙන ඵලයන් නොකියොත් ඒකට ද්වේෂය පහළ මූල කර්මත්ත නැමත කළ වෙන අරමුණට පයින්. රාගේ පහළ උනේ නැත්තම් භාවනා වැරදි. රාගේ පහළ වෙලා සමාවෙන. ද්වේෂේ පහළ වුණ නැත්නම් භාවනා වැරදි. ද්වේෂේ පහළ වෙලා මේ භාවනාවේ ප්‍රතිඵලයක් නිසායි මේ අරමුණ කෙරෙහි මන අපේ රුචිය, තණ්හා වාසාව අඩුවීම මෙතන වෙන්නේ. ඒ නිසා මේ රාගේ කැපෙන බවට හොඳම ලකුණක්. ඒක වැඩි වෙන තාලෙට තවදුරටත් මේ නීරසකම එන තාලෙට තවදුරටත් මේ එපා වීම එන තාලෙට සැකේ වැඩි වෙන තාලෙට බය වැඩි වෙන තාලට ඵලයන් එක ඥානයක් කරගන්න පුළුවන් කියන පණිවිඩය තමයි මෙතන කියන්න තියෙන්නේ. නමුත් මේ මම මේ කියන වචන තේරෙනවද මන් දන්නේ භාවනා කරන්න කරන්න කරන්න මූල කර්මස්ථානයේ නීරස ඒකාකාරී බය උපදවන ශක උපදින දාටපත් වෙනවනම් ප්‍රතිපදාව හරි. ඒතකොට මේ මූල කර්මස්ථාන විදිහට රාගය අඩු වෙනවා. ඒකට විරාගය කියලා නම දාලා බුදු ඥානසේ සඳහන් කරනවා විරාගෝ සෙට්ටෝ ධම්මාන. ලෝකේ තියෙන සියලුම ධර්ම අතර විරාගය වැදගත් මොකද රාගය සංසාරය ඇති කරනවා. දැන් මේ මූල කර්මත්තාන්ට ඇතිවෙන විරාගය තමයි පස්සේ මුළු සංසාරයේ વિશે අපි අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා අන්වේ ඥාණයෙන් වැඩ කරන්නේ ද්වේෂ පදමෙන් බලන්න එපා මේක ඥාන පදමෙන් බලන්න භාවනා කරනකොට මේක ඇති වෙනවා මේ ඇතිවීම නිසා සිව්පසයට එපා වීම ඇති වෙනවා ගුරුවරට එපා වීම ඇති වෙනවා ස්ථානට එපා වීම ඇති වෙනවා අන්තිමට මුළු සංසාරෙටම එපා වීම ඇති වෙනවා සියදී විනාශ ගන්න පුළුවන් ප්‍රඥාව නැත්තම් නමුත් මේ පාරේ පෙන්වන්නේ මූල කර්මස්ථානයේ විශේෂයි අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මත්වය පෙන්නලා මේ මූල කර්මස්ථානයේම තමයි වෙන සෑම කර්මස්ථානවලම තියෙන නිසා ඔක්කොම ඉවර වෙනකන් හොඳට අනිච්ච දුක්ඛ අනාත්ම වැටෙනකන් මූල කර්මස්ථානෙම ඇසුරු කරන්න. ඒකට මායя කරලා තියෙන උපක්‍රමය තමයි මූල කර්මස්ථානේ ඉපා කරවල පිටපාරවල වලට දාන්න. පිටපාරවල යන්න යන්න අලුතෙන් මාත්‍රකාවට යනවා මිසක්කා අපිට අර විරාගය වඩන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩෙන්නේ විරාගයද විරාගේ නම් ඥානපදමේ යන්නේ. වැඩෙන්නේ ද්වේෂේ නම් එපාකම නම් නීරසකම නම් සැකන බය නම් ද්වේෂපදමේ යන්නේ. කවදද මේ ද්වේෂපදමේ තිබුණ අත්දැකීම ඥානපදමට යන්නේ කියන තමයි යෝනිසමනස්කාරය අයෝනිසමනස්කාරය කියලා කියන්නේ. මිච්ඡාදිට්ඨි සම්මාදිට්ඨි කියලා කියන්නේ. අවිජ්ජා විජ්ජා කියලා කියන්නේ. ඒ නිසා මෙතන ඉන්න කිසිම කෙනෙකුට ඒ සම්බන්ධ අත්දැකීමේ කිසිම අඩුවක් නැහැ. ඔක්කොම අත්දකලා තියෙනවා. මොකද හැම කෙනාම ද්වේෂපදනමෙන් බැලුවොත් භාවනා මධ්‍යස්ථානේ පාවෙනවා. මූල කර්මස්ථානේ පාවෙනවා. මේ ආහාරේ පාවෙනවා. ඉදුන් හිටුන් ගැන කොට්ට මෙට්ට ඇඳලා එපා වෙනවා. නිකම්ම නිකන් මේ කම්මැලි වෙන නීරස වෙන ගතියක් තියෙන. හැබැයි මෙයා තේරුම් ගත්තොත් මේකේ අනිත් පැත්ත රාගේ. ඒක අනෙක් පැත්ත සංසාරේ වඩන සංසාර වර්ධනයට එකම හේතුව රාගේ. දැන් මට මේ රාග වෙනකොට විරාගය එන්නේ ඕක පුද්ගලි පෞද්ගලිකකරණය කරන්න එපා. ඕක අරමුණට හේතු කරන්න යන්න එපා. ඕක පොදු ධර්මතාවයක් විදිහට බලන්න කොච්චරක මානසික පසුබිමක් නැත්තම් දර්ශනයක් ලෑස්ති වී යෑමක් තීන්තොන්ද කියලා බැලුවොත් බටහිරේ අද පෙන්වන්න හදනවා ඒ මේ මානසික తত্ত্বය ඒ ලෑස්ති වී යෑම ජම්ම ලකුණක් මිස මේ ජීවිතේ හදන්න බැරි එකක් කියලා. මම නැවතත් කියනවා මේ සංසාරයේ දිහා ඇති වෙන භාවනා කරනකොට මේ සංසාරයේ දිහා ඇති වෙන නීරසකම, කම්මැලිකම, ඒකාකාරීකම අරමුණ කෙරේ පටවන්න යන්න එපා. ගුරුවර කෙරේ පටවන්න යන්න එපා. ස්ථානයට පටවන්න යන්න එපා. ඍතුවට පටවන්න යන්න එපා. ආහාරයට පටවන්න යන්න එපා. මේකයි විරාගය කියන්නේ. අන්නේ පේන දේ ද්වේෂ පදනමට දාන්න නැතුව නැත්නම් නීරසයි කම්මැලි ඒකාකාරී නිදිමතයි කියන පදනම දාන්න නැතුව මේ රාගය අඩුවීමක් මේක විරාගයක් ඉතින් මේක ලබා ගන්න ප්‍රතිපදාවෙන් මේ කෙලෙස් අඩුවීමක් වෙන්නේ මේ බුදුහාමුදුරන්ට මේ චිත්ත වෙන්ටයි මේක වෙන්නේ භාවනා ප්‍රතිඵලයක් වෙන්නේ කියලා දැනගන්න ඥාණය ඒගොල්ල කියන ඥානගත දෙයක් ඒක තියෙන මිනිහා තේනවා. ඒ මනසට භාවනා හරියනවා. නැත්නම් මනස කොච්චර භාවනා කරත් ඒ මනස බලන්නෙම එන කම්මැලිකමක් හරහා එක්ක මේක ආහාරයේ දුර්ලභම, කුරුවරගේ දුර්ලභම, අරමුණේ දුර්ලභම කියලා ඒක පෞද්ගලික කරන එක. ආත්ම වතෙන් දාන. අනාත්ම වශයෙන් බලලා මේක බලන්න පුළුවන් ගතිය උපනිෂ්ඨේ සම්පත්තියක්මද එහෙම මේ ජීවිතේ මේ බණ අහනකොට කාට හරි එක වෙනස් කරන්න පුළුවන්ද කියන එක බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම උපනිෂ්ඨේටම දාලා නැහැ. උනාශ කියනවා මේ සුත්තමේ ඥානය වශයෙන් ඇහෙන එක කල්පනා කරන තරම් උකුණු පසපත්තක් තරම් මොළ ජහතුවක් තියෙනවනම් භාවනා කළා විතරක් හරියන්නේ මේ භාවනා කරනකොට ලැබෙන ප්‍රතිඵල මනින්ද කිරන්න යන්නේ නැතුව ඒක ඇති වෙන තාලෙන් කියන්න ගුරුවරයාට හොඳ වැරදි බලන්නේ නැතුව ඒකල හැම වෙලාවෙම මූල කර්මස්ථානයේ තියාගෙන ඉන්න උතුරු කට්ටා වගේ එහෙම නැත්නම් උතුරුතරුව වගේ GPS එක වගේ ඒකල බලන්න කොයි જાතිය අවිලා කටයුතු කරත් මට මූල කර්මස්ථානයේ ඉන්න පුළුවන්ද කියලා එහෙම නැත්නම් මේ නිතර ඇසුරු කරනවා කියලා පඬිත වූ සාරිපුත්‍ර සාංශේ අව탁සේරු කරන්න එපා. මේ අනිත් මිනිසුන්ට බැරි කෙනෙක් ඇසුරු කරන්න මට පුළුවන්. අයියෝ ඔයාගේ මොන ගුණයක්ද කියලා පහත් කරන්නේ නැතුව මට බුදුහාමුදුරන් අඳුල්ලා දුන්නේ. මෙයානි මගේ උපාධ්‍යයන් වංශය කියලා ඒ අභින්න සංවාසයේ නිසා අවජානායව කරන්නේ නැතුව එහෙම නැත්නම් අපචනය කරන්නේ නැතුව ඇසුරු කරනවා නම් සත්පුරුෂ ගතිය කියලා කියනවා. ඉතින් මම මේ අවසාන පාවිච්චි කරපු වචන ටිකේදී වාක්‍ය ටිකේදී කිව්වේ මේක ඇත්තටම කිව්වට තේරුම් ගන්න පුළුවන් එකක්ද ජාතකයෙන්ම ගෙන අප එකක්ද කියන එක දන්න අමාරුයි. මේක තමයි නිදර්ශනයක් මම කියන්නම් ලෞකික එකක්. අද හැදෙන හැම දරුවෙක්ම අම්මටයි අප්පටයි වෛර කරනවා. අම්මල දත දැනගත්තා හුඟකට ඒකේ සමාජ ප්‍රසිද්ධ කාරණා. ඒ උන්දල තමයි මේ රෑදවල් මහන්සිලා කණ්ඩ දෙන්නේ. හැබැයි එක දරුවෙක්වත් අම්මා තාත්තා දෙන දේ ඇති කියන්නේ එයා හිතනවා අම්මයි තාත්තා මේට වැඩිය හොඳින් කරන්න පුළුවන්. ඒ නිසා මේ දරුවන් මේ දෙමව්පියන් කෙරේ ඇති කරලා තියෙන द्वේෂය සංසාර දුක බව දන්නවනම් මේක දරුවෝ දෙමව්පියෝ විතරක් නෙමෙයි මේක වැඩිකාරෝ කවුරුත් වැඩිකාරෝ නමුත් දරුවට පේන්නේ නිතරම දෙමව්පියෝනේ. උන්දලානේ අපිට කන්න බොන්න දෙන්නේ. ඒ නිසා හිතනවා මොණ්ඩ මීට වැඩිය අපිට දෙන්න. මෙන්න මේ தത്വෙදී දෙමව්පියෝ අසරණයි දීමපියන්ට දීමපිය උදේ ඉඳලා හැන්ද වෙනකන් තමන්ගේ දරුවන්ට හම්බ කරලා කන්න දෙනවා. හැබැයි දරුවෝ ඉන්නේ සන්තෝෂයෙන් නෙවෙයි. ඒක දීමපියන්ට තමයි දොස් දෙන්නේ. මොකද පේන්නේ ඒ ඇත්තෝ. ඉතින් මේක දීමපිය වර්තවල තීරුම් අරගත්තොත් දැන් බටහිර ඉන්න උගෝදෙනෙක් දරුවෝ හදන්න නැති වෙන්න විනිශ්චය කරලා තියෙනවා. මොකද දරුවෙක් හදලා අවුරුදු 20ක් හම්බ කරලා ද්වේෂය ලබනවට වැඩිය හරි ලේසි බල්ලෙක් හදන එක. ඌ වලිග ගන්නවනේ. කවදා ද්වේෂ කරන්නේ නැහැ. එනිසා පැහැදිලිව ප්‍රකාශ කරනවා මොකටද සාංශ දරුවා දලා? අපි ඕවර් ටයිම් කරගෙන රට රාජ්‍යවල මාරු කරන උන් වෙනුවෙන් නිවාඩු දාගෙන කටයුතු කරලා අවුරුදු 13 පෙනිච්ච ගමන් කෙල්ලෙක් වෛර කරන්න පටන් ගන්නවා 18 පැනපු ගමන් කොල්ලෙක් වෛර කරන්න පටන් ගන්නවා. මේකද හම්බ කරන්නේ. නිසා ඇමරිකාවේ දෙන්නෙක් එකතු වෙච්චාම හම්බෙන දරුවෝ දෙන්නෙක් වෙන්න බෑ પરම්පරාව පවතින 1.7 ඉඳලා බහිනවා දැන් දෙන්නෙක් හම්බෙච්චාම දෙන්නටම හම්බෙන දරුවෝ 1.5ට අඩුවෙන් බහැලා වෙ වෙන්නේ නැහැ જાතිය. මේ සැප සම්පත්තිය. එක එක පහුපියෙක්ගේ හම්බෙන බූදලේ ලංකාවගේ પરම්පරා හතරක් ගෙනියන්න පුළුවන්. මේක දරුවන්ගේ ඥානගත දෙයක්ද? අම්මලාගේ අප්පලාගේ නැහැදිච්ච කමද? සංසාර දුකද කියලා ගත්තොත් බුද්ධ ඥාන කියන්නේ මේක තමයි සංසාර දුක කියන්නේ. වර්ධනය කියලා කියන්නේ සුසාන වර්ධනයක්. මේක තේරුම් අරගන්න බුදුහාමුදුරෝ දෙන විග්‍රහයේ කිසිම බෞද්ධ දෙමාපියෙක් කැමති නැහැ. බෞද්ධ දෙමාපියන්ට ඕනේ මේ જાතියත් බෝ කරන ගමන් බුදුහාමුදුරුවෝවත් පෙරක දෝරුකමක් කරවගන්න මේ දරුවෝ අපේ කෙරේකට මෛරේ නැති කරලා දෙන්න බුදුහාමුදුරන් බැරිද? එතනයි දරුවෝ සීදී නසා ගන්න එක නතර කරන දෙව් බුදුහාමුදුරන් බැරිද? බලක්වන්න බෑ. ඒක තමයි සංසාර දුක කියන්නේ. මේ පුද්ගලිකකරණය කරන්න එපා. ඊට බැවිදෙච්චා දරුවෝ හම්බෙන්නේ නැති වෙච්චා මරලා ජොලියක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මහානම මගේ කට්ටිය දැන් සංඝයා විසිනමත් 27 තුනම 24මක් විතර ඉන්නවනේ. සාංශ මේ සංඝයා අඩු ඉන්නේ 19 12 නවනේ නිමංක මේ ඉන්න සංඝයාට ළමයි හම්බ වෙන්නේ නැහැ. මේක විතරයි එකම දේ පිරිමි පිරිමි වැඩෙන සාසනය. පිරිමි පිරිමි වැඩෙන જાතිය මේ සංඝ සමාජය විතරයි. ඉන්නේගේ පුදපල්ලා මේකට එන තුමේ අපිට හම්බ වෙන්නේ නැහැ ළමයි. එදා ඉඳලම නැහැ. නෑ හම්බෙලා නැත්තම් තොපේ වැරද්ද. බයිලා කියලා වැඩක් නැහැ. වැඩෙනවා නම් ඒත් උන්ගේ වැරද්ද තමයි. හැබැයි මේ වැඩෙන සංඝයා මෙතනින් ලොකු අහමුරුත් එක්ක වෛර වෙන්නේ නැත්නම් ජොලියකුත් නැහැ. ඒක මේ රාහුල අමතුත් කරපු දෙයක් නේ මම මේ කියන්න හදන මේ නොකරනවා කියන එක නෙවෙයි හුදුවට මතක තියාගන්න මේ සංසාර දුක ආත්ම ස්වරූපයෙන් පේන හැටි වෙන අර අරයාගේ වැරද්ද කියලා හිතෙනවා නැත්නම් අසවල් දේ වැරද්ද කියනවා අන්න ඕක තේරුම් ගන්න බැරි නම් භාවනා කරන්න කරන්න මේ සංසාර දුක නැත්නම් මේ විරාගය ප්‍රකට වෙනවා. ඒක ප්‍රකට වෙන්නේ මේ නීරසකම හරහා, ඒකාකාරීකම හරහා, හිත නින්දට වැටීම හරහා, බය ඇතිවීම හරහා, සැක ඇතිවීම හරහා, අනිශ්චිතතාව ඇතිවීම හරහා. ආන්නේ බය, සැක, නිදිමත ගතිය, කම්මැලි ගතිය, නීරස ගතිය කර්මස්ථාන වාර්තාවට දාන්න බැරි නම් දැකලා ඒක දිහා පූර්ණ නිගමනයෙන් තොරව ඉදිරිපත් කරන්න බැරි නම් ඒක ස්වභාවයෙන්ම පුද්ගල ආරෝපණය වෙලා පුද්ගලික එක්ක යටමකට යනවා. එතෙන් තමන් එක ද්වේෂ කරගෙන අත්කලමතාණියෝගයට වැටෙනවා. ඊට පස්සේ පිස්සෙක් වඩපත් වෙනවා. මොකද ඔය දුරදි කියන ගමනක් නැහැ. ඒ නිසා අපිට කෙලින් දැන් බුදුහාමුදුර අහන්නේ කච්චි අබින්න සංවාසං අවජානාසි පඬිතු. මොකද රාහුල නිතර ඇසුරු කරන්න වෙච්ච නිසා ඔබ පඬිතු වූ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අව탁සිරු කරනවා. ඉතින් රාහුල හාමුදුරට අවස්ථාවක් තියෙනවනේ බුදුහාමුදුරට මාතුකා මතු කළ දෙන්නේ. දැන් කමඨාන් සුද්ධ කරන්න හදන්නේ. ඔබට යම් වෙලාවක මූල කර්මස්ථානයේ කම්මැලි වුණාද? එච්චරම යන්නේ. භාවනා කරන මූල කර්මස්ථානයේ කම්මැලි වුණාද? එහෙම නැත්නම් කවදාකවත් කියන්නේ නැහැ අනේ මෙච්චර වැඳලා ඉල්ලගත්ත මූල කර්මස්ථානේ මට කම්මැලි වුණයි කියලා කියන්න ලැජ්ජයිනේ. ඒක කඩන්න එපා. කඩලා ඒක හැටි බං එහෙම වෙනවා. ඒක කියපන්. මේක හෙලි කරපන්. එලිකිරුවට පස්සේ ඒන කහට පුද්ගලාරෝපණයක් වෙන්නේ නැහනේ. කෙනෙකුට හෝ තැනකට යන්නේ ඒ කිනාට කතා කරලා ඉවර කෙරුවට පස්සේ වෙන මේක වැඩි වෙන්න තවත් අපි කටයුතු කරන්න තියෙනවානේ. මන්දිනේ මේ ඇවිල්ලා තියෙනවා. නැත්තම් ආයෙත් මේ සංසාරේ එනවනේ. නැවත නැවත මේක ඉන්න නම් මේක වෙනවා. උනාට මොකද? ඒක හෙලිකිරීමෙන් අපි කියන කමටහන් සුද්ධ කරනවායි කියලා. ඒ නිසා සබාවක නැත්නම් පොදු කමටහන් සුද්ධ කරනවා කියන එක අපි දැන් ඇති කරන සම්ප්‍රදාය. ඒක එක්කෙනෙක් මේක හෙලි කරපුව ගමන් සබාව ගානිත ඔක්කොටම ලොකු විශාල සාන්තියක් ඇති වෙනවා. අනේ මේ මිනිස්සයා බය නැතුව මේක කිව්වනේ මටත් මේක තිබුණනේ කියා ගන්න බැරුව කියලා හෙලිකිරුවට පස්සේ ඒක ලස්සන විසඳලා දෙන්න ඕනේ. භවනා කරනකොට විරාගය පහළ වෙනවා. විරාගය ඉස්සෙල්ලම පහළ වෙන්නේ මූල කර්මස්ථානේ මොකද අබින්න සංවාසය නිසා. වැඩියෙන් ඉන්නේ මූල කර්මස්ථානෙත් එක්ක නිසා. අන්න ඒක දැනගෙන ද්වේෂ මූල නැතුව මේක රාගය තමයි සංදාරට හේතුව භාවනාව නිසා කෙලෙස් අඩුවීම නිසා දැන් විරාගය පහළ වෙනවා. ඊ විරාගයේ පහළ වීම විරාගයේ වශයෙන් ස්වභාවයක් වශයෙන් භාවයක් වශයෙන් ගතියක් වශයෙන් දක්නා මිස කැමැට විරාගය පහළ වුණා ඇඳුමට විරාගය පහළ වුණා සීනාසෙන්ට විරාගය පහළ වුණා ගුරුනාශිර විරාගය පහළ වුණා ස්ථානට විරාගය පහළ වුණා කියපුවම දැනගන්න ඕනේ මෙන්න මේ එක එකට හේතු කරන එක තමයි කෙලෙස් විරාගය හොඳ එකක් විරාගයේ පෞද්ගලිකකරණය කරපු ගමන් පුද්ගලයකට හෝ ස්ථානයකට හෝ ආහාරයට හෝ ඍතුවට හෝ ඒක තමන්ගේ වැඩි. හැබැයි ඒකත් හෙලි කරගන්න පුළුවන් නම් ඒකටයි සාසනය කියන්නේ. ඒක හෙලි කරන්න ඕනේ. හෙලි කරන්නේ නැතුව මේක බඩබොක්කේ තියා හිටව පිළිකාවට යනවා. අර්බුදයකට යනවා. අද මේ භාවනා කරන සමාජවල එක්ක ගුරුවරට ඕනට වැඩිය ප්‍රේම කරනවා. එහෙම නැත්නම් ගුරුවරට ඕනේ වෛර කරනවා. ඉතින් අද අපි මේ ද්වේෂ කරන අවජානාශ කියන වචනේ පාවිච්චි කරුවා වගේම මේක මහන්න පුළුවන් ඔබ නිතර අභින්න පච්ච සංවාසී කියන නිසා සාරිපුත්‍ර සාචර ප්‍රේම කරනවා නම් ඔය හා සමානම අකුසල කර්මයක් සිද්ධ වෙනවා. ඒක නම් මෙච්චර ඔක්කක් කියලා දෙන්න හම්බ යම් විදියකට තමන්ගේ ගුරුනාංශයත් එක්ක අමතර ප්‍රේමකට බැස බැසනම් ওই ද්වේෂයට හා සමාන දෙයක් වෙනවා. ඉතින් ගුරුවරු උස කරලා පොම්බගෙන ගුරු දේවයන් වහන්සේ අනේට කියන්න වචන නැහැ. උත්තමයන් වහන්සේ කියන ඉතින් බටර් ගන්න පටන්. ඒකට ගුරුවරයා ඒත් ඒක අනුමත කරුවම දෙගොල්ලම අමාරුයි. මේ ඇති හැටි තියෙන විදිහට නතර කරන එක පේනා නේද බුදුහාමරණට කාටවත් කරන්න බෑ කියලා. එක්ක Tamanට උදව් කරපු ගුරුවරයා බොහෝ උසස් කොට සැලකීමේ ඒත් ගුරුවරයෙක් එක වෙනසක් ඇති කරගන්නවා. එක්ක බොහෝ කොට දොස් කීමෙන් ගුරුත් එක්ක වෙනසක් ඇති. ඒතර වෙන්නේ මොකද්ද? ගුරුරයාගේ තමගේ sannivedanaye කැඩෙනවා. එනිසා මූල කර්මස්ථානයේ ප්‍රේම කරන්න ගියොත් මූල කර්මස්ථානත් එක්ක sannivedanaye කැඩෙනවා. මූල කර්මස්ථානට වෛර කරන්න ගියත් sannivedanaye කැඩෙනවා. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ බොහෝ කොට ඇසුරෙන් sannivedanaye හරහා බොහෝ කොට ඇසුර කරන මූල කර්මස්ථානයේ යම් යම් විදියකට වෙනස් වෙනවද? මෙචිලා මෙතෙන්ට යනකොට මේ මේ වෙනස්කම් විපරිණාමතා මතුවෙනවා කියලා දකින්න එක නම් අවශ්‍ය කරන්නේ. මූල කර්මස්ථානයේ එකිනෙ වෙලා කපාගත්ත ගමන් අපි ඒක තන කරකැවෙනවා කුණු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේ සූත්‍රයේ ආචාර ධර්ම පැත්තෙන් බලනකොට ගුරුකෝල සම්බන්ධතාවය පිළිබඳ ශාස්ත්‍රීය වංශය නගන ප්‍රශ්නයක් වශයෙන් පෙනී හිටියට භාවනා කරන පිරිසක් වශයෙන් අපි නිසන්වනේ බණ කියනවාට ගන්න පුළුවන්. අපි යම් තැනක කිවිසගත්තා නම් මෙන්න මෙයා තමයි මම මුණ කර්මස්තන අභින්න සංවාසයට යන්නේ කියලා. ඒ කෙනා පිළිබඳ ද්වේෂය ආවේ නැත්තම් භාවනා කළා නෑ. ද්වේෂය ආවට පස්සේ ද්වේෂේ ඥානපදනකට දාන්න බැන්න නම් ඒකෝලයා මැට්ටා. ද්වේෂය ආවයි කියලා විස්තර කරන්න තරම් ඒකෝලයා කටපා මේ ව්‍යුත් කරගන්න බැන්න නම් ගුරුන්නාසි මොඩයා. ගුරුරයා ඉලිකරාට පස්සේ ඒක හරියට අර්ථකථනය දුන්නොත් බුදුහාමුදුරේ එතන ඉන්නවා වාගේ කමඨාන සුද්ධ වෙනවා. ඒ නිසා මේක සජීවී ශාසනයක්. ඔක්කොටම හරියන කමඨාන සුද්ධ කරන්න එක්කිනෙකුට බෑ. නමුත් එක්කෙනෙක් හරියට මේක ලියා ගන්නකොට පිරිසක පිරිස ඔක්කොටම පුදුමාකාර සන්තෝෂයක් ඇති වෙනවා සාසන ජීවත් වෙනවා කියලා. ඒකෝට තේරෙනවා මගේ මාන්නේ මම බිම තියන්න ඕනේ. මම අසීමිතව භාවනා කරන්න ඕනේ. භාවනා කරලා පස්සේ හොඳ පැත්ත විතරක් නෙවෙයි නරකත් පේනවා. ওই විදිහට දොස් කියන එතන හොඳත් පේනවා. දෙකම වැඩක් නෑ. දෙකෙන්ම වෙන්නේ sannivedanaye අයින් වෙනවා. ඉතින් ඒ නිසා මේක ගෘහ වාසී අපදරුවන් එක කොහොමඩක්වත්ම කරන්න බෑ. මේක කෙරෙන්නේම එක්ක ආදරෙන් එක්ක ද්වේෂයෙන්. මේ ගුරුවරයෙක් එක්ක නැත්නම් මේ తాවකාලිකව Taman ඉදිරියෙන් තියාගත්ත ශාස්ත්‍රුන් වහන්සේ නමක් ගුරුවරයෙක් මූල කර්මස්ථානෙත් එක්කත් අමාරු නම් කුසින් වදාගත්ත දරුවෝ නැත්නම් අම්මා අප්පත් එක්ක අපි සංසාරේ බැඳිර බැඳිල්ල කාම ඕගය භව ඕගය හිතා ගන්න බෑ කෙලවරක් කරන්න බෑ අපිට වුණලා තියෙන ස්වභාවේ يعني අම්මට තාත්තට ප්‍රේම කරන එක හරිසෝක් ප්‍රභාකරන්ට වෛර කරන එකත් හරිසෝක් ඔය දෙකම කරපළ නැත්තම් සිංහල බෞද්ධය නෙවෙයි කාලා තියෙන කෑමන කියන්න නරකයි එළියක එළිය කිව්වොත් එම ගල් ගහනවා. ඉතින් අර ඇතුළත ඉන්න නිසා අපිට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මොකද මේ වගේ දේවල් කියලා මට කට උරු වෙලා තියෙන්නේ දැන්. එන්නේ නැහැ මයිත් එක කවුරක්වත් මොනවත් කියන්නේ. ඒ නිසා මේ දෙක තමයි ආගම කියන්නේ. ඉතින් මෙතෙන්ට යනකොට ආගම බිම තියන්න එපායි. බිම තියෙලා මම ගැලවෙන්න නම් අතිරේක වැඩි සෙනෙහක් ඕනෙත් නැහැ, දබරයක් ඕනෙත් නැහැ. මොකද වැඩි සෙනෙහ දබරෙටයි. වැඩි සෙනෙහ කියලා කියන්නේ අභින්න සංවාසය. නිසා අභින සංවාසික මූල කර්මත්තානේ තියාගන්න පරියන්කේ ඉන්නකොට පුළුවන් තරම් බලන්න ඔය කොයි අරමුණු නිමිති පහල වුණත් මම ඉඳගෙන ඉන්න බව දන්නා තාකල් භාවනා වැඩෙනවා මේ ඉඳගෙන ඉන්න එකේ ඇතුළත සිදුවෙන ආනාපානෙ එහෙම පේනවනම් ඊටත් වැඩිය සැරින් වැඩෙනවා ආනාපානේ පෞද්ගලික ලක්ෂණ සටහන් ආකාර පේනවා භාවනා වරුවයි යන්නේ දියුණු වෙන්නේ සක්මන් කරනකොට මම ඉඳගෙන නෙවෙයි සක්මන් කරන බව දන්නවනම් භාවනා වැඩෙනවා ඔය කොච්චර හිතවිලියාවක් කොච්චර සද්ද ඇහුණා සක්මන් කරනකොට ඒ අතරමැද වම දකුණු වශයෙන් තේරෙන පටන් ගත්තා නම් අට වැඩි වේගෙන් බහනා වැඩෙනවා. මේ වම තියෙනකොට දැනෙන ස්වභාවික ලක්ෂණ ආකාර සටහන් කියන්න පුළුවන් නම් වැඩි වෙලා භාවනා කරන්න ඕනේ නැහැ. ඉදින්දා ජීවිතේ කටයුතු කරනකොට Taman ඉන්න ඉරියව්ව. මම දැන් මෙතන ඉන්නවා කියන එක දන්නවනම් උන්ද මායයටත් බිම දාන්න බෑ. එනමුත් ඒ වෙලාවේ මම මේ චේතනාවේ මෙතන ඉන්නේ කියලා දන්නවනම් මම මේ පිඟානක් හොදනවා, මම වැසිකිලි කරනවා කියලා අයිට වැඩි බහනා දිනනවා. ඊට පස්සේ චේතනාවට අදාළව තමන්ගේ අතුල්පතුල් වලට වැටෙන දේ ප්‍රකාශ කරන්න පුළුවන් නම් වරුවයි භාවනා කරන්න. ඉතින් ඒ ටික වළක්වන්න කවුද ඉන්නේ කියලා බලන්න අපිට. මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න එක වළක්වන්න කාටද පුළුවන් කියලා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව, ඇවිදිනකොට ඇවිදින බව, ඉදිනදා වැඩ කරනකොට ඇවිදිනා වැඩ කරන බව. ඉතින් මේක තියාගෙන අපි ඔක ගුරුවරගේ දොස් දකිනවා. භාවනා උපදේශයේ දොස් දකිනවා. ස්ථානයේ දොස් දකිනවා. ආහාරේ ඊර්ත්‍ය දොස් දක්නවා කියලා කියන්නේ ඒ තමයි ආත්ම සංඥාව කියන්නේ. ඒ නිසා අපි මේ කෙල්ගිටික පොත්ත ගලවන්නා වගේ ගලවලා ඉදුණාට පස්සේ රසවත් මදේ කන්නා වගේ මේක සුද්ධ කිරීමට කමඨාන් සුද්ධ කිරීම කියලා කියනවා. ඉතින් මේක ඇත්තටම ධර්මදේශනාක ස්වරූපේ මතුනන මේක දෙබසක්. එනතන සාකච්ඡානුගහිතයක් වෙන්නේ. හොඳට භාවනා කරලා විශේෂයෙන් මේ මේ අතරද්දට අහුවෙලා තේරුම් ගත්ත කෙනෙකුට තේරෙනවා මේක මට විතරක් වෙච්ච එකක් නෙවෙයි බුදුහාමුදුරුවෝ දැනගෙන අවුරුස පුත්‍රයාට සාරිපුත්තු සාංශය පිළිබඳ කහටක් ඇති වෙලා තියෙනවා නම් නැති කරන්නත් ඒ වගේ අනිත් සාක්‍ය පුත්‍රයන් වහන්සේලාට සාක්‍ය දීතා වණ්ඩ මේක උඹලට එනවා ඒක බලක්හන්න බා තරහ එනවා නමුත් ඒ තරහ ආවට පස්සේ ඒ තරහ ඇති කරගන්න ඕන කරලා තේරුම් අරගන්න මේක නිබ්බිදා වේ ලක්ෂණයක් භාවනා කරන කෙලස් කැපීමේ ලක්ෂණය. විරාගයේ ලක්ෂණයක් මිසක පුද්ගලික ලක්ෂණයක් වශයෙන් ගන්න එපා කියන එක වටහා ගන්න පුළුවන් නම් මේ කමඨාන් සුද්ධ කිරීමකුත් වෙනවා ධර්ම ශීර්ෂණාවකුත් වෙනවා. ඉතින් මම හිතනවා මේ කාරණා නිසා Taman ගෙන යන ආධ්‍යාත්මික ජීවිතය මේ තියෙන සියුම් සියුම් කහට සියුම් සියුම් ඇහැට වෙච්ච කුණ අයින් කරගෙන දෘෂ්ටිය පිරිසුදු කර ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වෙනවා ඇති කියලා එසේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැවත කරනවා සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ධර්ම දෙන දේශනාවට පස්සේ කයිවාසක් ගන්න එක කල්පනා කරනවා. මෙහෙදි විතරක් ඒ දේ කරනවා තාම පල්ලියදි කරන්නේ නැහැ. ඉස්සර මේව කරා හැම එකෙදීම. ඒ නිසා අපි මේ කතා කරපු දේවල් ගැන කාට හරි අදහස් මත මතාස ප්‍රකාශ කරන්න තියෙනවනම් ප්‍රශ්න කරන්න තියෙනවනම් විනාඩි ස්වල්පයක් අපිට ගත කරන්න පුළුවන් මේ මම ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාවක නාමයෙන් කියන්න කරම දෙයක් තියෙනවා මතක් කරගන්න කියලා. කොරල් බාද්ද මොකද කියන්නේ? අවසරයි. මාත්‍ය මුලත් ධර්මසාරයේ වැදගත්කම මොකක්ද කියලා. නමුත් ආනාපානිය වගේ මුලකට මාසාරයක් දැක්කම බුදුරටම සංසිඳලා ගියාට පස්සේ කොහොමද ජීවිත බලන්න ඕනේ පාර දන්නවනම් GPS එක අයි කරාට කමන්නේ සැකන සැකන මුදින් යනකොට සැක නැහැ ඒතියේදී සැක කරනවා කියන්නේ කෙලෙස් දැන් තමයි දන්නවා GPS එකට තියන්න පුළුවන් ඒ GPS එක දාන්න වෙලා ගන්නවා පාරණතකල වාහනේ එතකොට මොකද කියන්නේ දැන් දන්නා මේ වහර ෂුවර්. ඒත් කියනවා මේ කට්ටිය අහනවා ඔය කට්ටිය හරි අත්‍තරම දැනගෙන යන්න ඕනේ. පොඩ්ඩ ඉන්නු. වාහනේ පැත්තට නැතකලා GPS හයි කරලා ඕන ඔයගොල්ලෝ බලාගන්න කියලා දෙන්න නේද. කන පැලෙන්න ගාලා පිටිපස්සේ කර කතා කරලා වාහනේ ඉන්නවනම් කල්පන ඵලයන් මම පාර දන්නවා. මොනෝ ප්‍රශ්නයක් අත්දෙන්නේ. අපිට එලා තියෙන මේ යන කට්ටියට විස්තර කරන්න මට වැඩි උන් අදහනවා GPS එක. වාහනේ පාරයින් නතර කරලා GPS එක දාලා පෙන්නන්න හදනවා. ඒ කියන්නේ මොහොතේදී මේක පේන්නේ නැත්නම් අමන්ත. ඒක නෙමෙයි රෂ්ටි යන දෙම්බට සැකතයක් තියෙනවා. දැන් මේ ආපු පාර අර ගොරෝසු දැනලා මෙතෙන් එනකම් පාර දන්නවනම් මේ කෙලෙස් අඩුවීමක් බව දන්නවනම් ප්‍රතිපදාවක් බව දන්නවනම් එයාට හම්බෙන වාසිය තමයි සැක නැහැ දැන් මේ තියේදී සැක කරන එකට කියනවා ප්‍රපංච කළ යුතු තැති තැනක ප්‍රපංච කිරීම කියලා. ඒකට බේත් ඇත්තේ නැහැ සාසනෙ. අද භාවනා යෝගාවනතර තියෙන ඔච්චරයි. ප්‍රපංච කළ යුතු නැති තැනක ප්‍රපංච කරනවා. අහන්න පුළුවන් ප්‍රශ්නේ දැන් මට සංඥාවක් නැහැ ස්වාමීන් මිනී කරන්න දෙයක් නැහැ ස්වාමීන් යන්නේ නාතපාතයක් නැහැ ස්වාමීන් මේ මේ නිමිත්තක් නැහැ දැන් එතනට ගිහිල්ලා ඉන්නේ මේ ඉතින් ඊට පස්සේ මොන නිමිතිද ආයන සතිය ඉවරයි යාගේ සීනි අපාරයි පන්දිසාන්ත කියනවා දැන් අපි නුවර ඉපදිච්ච කොල්ලෝනේ කටු ගෙට යන්න ඕනේ කටුකෙට යන්න දැන් හරි අමාරු වෙන්නේ වන් වේස් දාලා අනම්මන දැන් කටුකෙට ගියාට පස්සේ මේ කබඩ් එක බලන ගමන් කයින්කට ඇවොත් දැන් කටුකෙට යන්නේ කොහොමද කියලා ජෝ කබඩ් එක බලනව නෙමෙයි දැන් මේ ඌ දන්නේ කොහෙද ඉන්නේ කියලා දැන් මෙතන ඉල්ල කොහොමද කටුකෙට GPS පෙන්වන්නේ ඒ වගේ අර විවේක වෙච්ච එකේ පාර දන්නේ නැත්නම් එතකොට තියෙන අසහනේ අඩුවීම දන්නේ නැත්නම් ආතති අඩුවීම දන්නේ නැත්නම් ඒ ඒතිදී ප්‍රශ්න අහනවයි කියලා කියන්නේ සාරිපුත්‍ර සාංශේ කොටිස සාංශේ කියනවා ප්‍රපංච කලයුතු නැත්නම්ක ප්‍රපංච කරන ආයෂමතු ඒකට බේත් නැහැ ඒකට ඉස්මක ඥානයක් කියලා නෑ සැකය පංචා කරන ඥාන ස්වරූපේ අර හිතනවා මෙතෙන්දී අහන්න ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්න සාධාරණ ඇත්තට ප්‍රශ්නේ හරි වැලි නමුත් සැකෙන් ඉනවයි කියන එක තේරුම් ගත්තොත් එයා සැකේ කරන්නේ ගුරුවරයාව සැකේ කරන්නේ ධර්මය. හැබැයි Taman සැක කරන පුද්ගලයාට ඔතනින් එහාට හැමදාම ලැබිච්ච සම්පත්තියට සමාදම් වීමක් නැහැ. එයා දන්නේ සමාදම් වෙන්නේ මොකද එයා නිවන කියලා පතලා තියෙන වෙන මොකද්ද ඒක. එයාට මේ කහ පාට ආලෝකයක් උඩට යන ඉනිමගක් නැත්තම් මොකද්ද ඊළඟ නින. දැන් මෙතන මොකුත් නැහැනේ. එහෙනම් ආරම්භක දේෙම වැරදි. අහගෙන ඉන්න කමටහන් සුද්ධ කරනකොට දවසක් අහගෙන ඉන්න හැම කෙනාටම තියෙන්නේ මේ දීග කැදෙන හරියක් කැදෙන්නේ සැකේට මිසක් හැම ගෑණියක්ම මිනිහෙක් එක්ක හැමදෙන්න නිසා නෙවෙයිනේ. හැම මිනිහෙක්ම ගෑණියෙක් එක්ක හැමදෙන්න නිසා නෙවෙයිනේ සැකේනේ. ඒක වළක්වන්න ක්‍රමයක් නීතියෙන් හදන්න පුළුවන්. ඒ නිසා අද විවාහ රෙජිස්ටර් වෙනවට වැඩි ප්‍රමාණයක් දෙක්කසාද රෙජිස්ටර් වෙනවා. ඔක්කොම එයා හිතනද කාමීත්‍යචාරය කියලා. දැන් සැකයක් ආවට පස්සේ මොකද නතර කරන්නේ? තමන්ගේ පුරුෂයා ගැන ගෑනට සැකයක් ආවට පස්සේ පුරුෂයා එක නැහැ කියලා පෙන්වන්න පෙන්වන්න ගෑනට සැක වැඩි. සයි මාතරේ එහෙම කිව්වට මට නම් කියන්න තියෙන්නේ එහෙම තමයි. ඉතින් එයාට පේන්නේ ඒක නිකන් අපරාධ ෂෝක් එකට ඉඩම හම්බෙච්ච වෙලාවේ නිකන් ඉන්නකොට හරි පවක් පිනක් සිද්ධ වෙන්නේ නැහැ. මේ පින් කරලා සද්ද නැහැ. පින් කරනකොට හඳුන් කුරු සෝඳ ඉන්න එපායි. බේර සද්ද පොඩ්ඩක් එන්න එපායි. අර සද්වර්ණ කොඩි පේන්න එපා. දැන් මෙතන සද්වර්ණ කොටිත් නැහැ, සඳුන් කෝරුත් නැහැ, බෙර සද්දෙත් නැහැ, දාඩිය ගඳත් නැහැ. කට්ටිය නිකන් උණ වාගේ. සැක කිව්වහම අනේ මේක කවදාකවත් අබෞද්ධයට නැහැ. ඒකනේ මම කියනවා මේ මේ විවිධ පාටවන් පස්සේ ඉහාට මේ දැන් කොට සම්පීඩ දක්වන කපිනා පස්සේ ඒ ඒ ඒ ධර්ම ඒක එහෙමම යන්නේ නැහැ. ඉදිරි හොන්නේ. මොකද්ද මම කොහොමද මේකට උත්තර දෙන්නේ? ඒකට මේ ඔව් කිව්වත් නැහැ කිව්වත් අහු වෙනවා. කියන්නේ එයාට තේරෙන්නේ නැත්නම් මං අසහන තැනක ඉඳලා අසහන තැනකට ආවයි කියලා තමයි. එයාට තේරෙන්නේ නැත්නම් මං අවිවේකී තැනක ඉඳලා විවේකී තැනට ආවයි කියලා. ඉතින් දැන් මම මොකද කරන්න ඕන කියලා ප්‍රශ්නයක් අහන්න කොහෙද අවස්ථාවක් මේ? මොකද්ද ප්‍රශ්නේ කොහෙන්ද මේ ප්‍රශ්නේ පැනනගන්නේ විඥානේද ප්‍රශ්න නගන්නේ මේ මන්ත්‍රකන මිනිසයාගේ ඥානේද ප්‍රශ්න නගන්නේ අරමුණක් නැතිකමද ප්‍රශ්න කරන්නේ මොකද්ද ප්‍රශ්නේ පදනම? මම දැන් අපහසුර දානවාද කියලා මම දන්නේ නැහැ වැදගත් ප්‍රශ්නයක් කියලා මම ගරු කරනවා. හරිපුත්‍ර සාංශයෙන් අහනවා කොටිය සාංශේ සාංශේ යම් තැනක සලායතන සංසිඳුණාට පස්සේ එතන යමක් ඇත්තේද? එහෙම අහන්න එපා ඉස්මතුන් කියනවා සාරිපුත්‍රයන්. එහෙනම් සාංශේ එතන යමක් නැත්තේද? එහෙම අහන්න එපා ඉස්මතුන් එහෙනම් එතන ඇත්තේ නැත්තේ දෙකමද? එහෙම අහන්න එපා ඊස්මතු. එතන ඇත්තේත් නැ නැත්තේත් නැද්ද? එහෙම අහන්න එපා ඊස්මතු. මේ මේ දෙන්නම රහතන් වහන්සේලා දෙනවා. ඒකෝට සාරිපුත්තු සාන්තර කියනවා කොටිසන් දැන් බලන්න ඔබ වහන්සේ ප්‍රශ්න හතර යහන බුණ හතරම ඇහුවා. හතරම නෑ කියනවා. මම කොහොමද මේක තේරුම් ගන්නේ ස්වාමීන් වහන්සේ? පලායතන සංසිඳුන පස්සේ යමක් ඇත්තේද කියලා ඇහුවත් නැත්තේද කියලා ඇහුවත් ඇත්තේත් ඇත නැත්තේත් ඇත කිව්වත් ඇත්තේත් ඇත නැත්තේත් නැත කිව්වත් ආයසුත් මේ ප්‍රපංච කළ යුතු නැත්නම් ප්‍රපංච කරනවා. නැහැ යුතු ප්‍රශ්නයක්. හැබැයි අහන්න නැති එකෙක්වත් මම දැකලා නැහැ මේ ලෝකේ. කොටි දහමතොත් අහනවා නැති අය මොනවද මම මංගඩ කතා කරන්නේ. සාරිපුත්‍ර සාංශ දෙන උත්තරේ තමයි ඇත්තේද එමාණ්ඩේ පායසොඳ නැත්තේද එමාණ්ඩේ පායසොඳ ඇත්තේ නැත්තේ නැත් අහන්නේ පායසොඳ ඇත්තෙත් නැහැ නැත්තේ නැහැ අහන්නේ පායසොඳ ඒ සාංශ කරකෝල අහන දැන් මේකට ඔබ වහන්සේ උත්තරයක් දෙන්නේ නැත්තම් මොකක් හරි අපි මොකද මේ සාකච්ඡා කරන්න ඉති වෙන්නේ මම කොහොමද තේරුම් ගන්නේ? ප්‍රපංච කලීස් නැත්නම් ප්‍රපංච කරනවා. අපිට විවේකයේ කියන එක දන්නේම නැහැ. හැම විවේකයේම අනණ්ඩයි අපි දන්නේ. මොකද භාවනා කරන්නේ විවේකයේ සඳහා හෝ හුදකලාව සඳහා හෝ විශ්‍රාමයේ සඳහා කියලා අපි දන්නේ නැහැ. අපි භාවනා කරන්නේ මොකද්ද කුට්ටියක් ඉල්ලගෙන. මේ නිවන කියලා මොකද්ද අපිට එලිච්ච තනබුඩු මේ තනබුරුල වගේ මොකද්ද එකක් පෙන්ලා දෙනවා දැන් වැටෙයි වගේ. වැටෙන්නේ නැහැ. එලිච්ච පිටිපස්සේ කොච්චර ගියත් කනපුරුල්ල වැටෙන්නේ නැහැ. ඉතින් හිවලා පිටිපස්සේ යනලු දැන් වැටෙයි දැන් මේක බැද්දෙනවනේ යහට වැට. දැන් වැටෙයි ඉතින් නිවන වැටෙයි කියලා කට්ටිය භාවනා කරනවා. අරක වැටෙන්නේ නැහැ. අරකගේ අඹේ පිටිපස්සෙත් යනවා. මේක යහට වැටෙනට පැති පැති වෙනවා. මොකද මස් කැලේනේ ඔක. වැටෙන්නේ නැහැ. භාවනා කරන කට්ටිය බෞද්ධයන කවදාකවත් නිවන දකින්න හම් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දිවෙන කියන මොනද අපේක්ෂා නැහැ. ඒගොල්ලෝ කියන බුදුහාමගේ යමක් නැති තැන. හැබැයි මේ කියන්නේ නිවන නෙවෙයි ඒක පටලවා ගන්න එපා. මෙතෙන්ට ගියාට පස්සෙත් එයා ඒක ප්‍රශ්නයක් නගා ගන්න හේතුවක් කරගන්න මොකද අපි මනසට නිකන් ඉන්න බෑ. මොනවා හරි ප්‍රපංච කරනවා එක්ක වංචනික ස්වරූපේ එක්ක සැකේ එක්ක අවිද්‍යාව. ඒක පෙනී හිටින්නේ ඥානයේ විදියට. විමර්ශන බුද්ධිය ධම්මවිචේ සම්පෝඥංගය කියලා හිතනවා. ඉතින් උත්තර දෙන්න තියෙච්චාම උත්තර දෙන්න තිකනක් পায়නවා. මේ බුදුජානන්සේ කියනවා ඊතලයක් ඇඳලා ඉන්නේ එකා ඉතලේ ගලවන්නේ ඉස්සලා කිව්වොත් මේක විද්දේ කවුද? මේකේ තියෙන මොන જાති විසද්ද? කොයි දිශාවෙන්ද ආවේ කියලා ඒ ඉතලේට අත තියන්න එපා. මේ ආපදන කියන්නේ දෙකත් අරට කණ්ඩ දෙයක් ගාලා ඉතලේ ගලවනවා කියන එක කරන්න තියෙන්නේ. උගේ ওই ප්‍රශ්න වලට උත්තර දී දෙන වෙලාව නැහැ නේ. දක්ෂ ගුරුවරයෙකුට මොකද ඉතලේ තියෙනකම් විෂ කැවෙනවා. ඒ නිසා මේ වෙලාවේ කෙරෙන්නේ ප්‍රපංචයක් කියලා කියපු ගමන් වැඩියෙන්ම කනගාටු වෙන්නේ කවුද දන්නද බෞද්ධයා. මොකද කතෝලික මිනිස්සුන්ට දෙන්න ගියාට පස්සේ ඒ නිසා සාහනේ තියෙන එසකිට අපි අම්මේ දෙයියෝ දැක්කටත් වැඩි යපන් කියලා. ඌක ප්‍රශ්න අහන්න ඉන්නේ නැහැ. පොඩි ළමයෙකුට දෙන්න බෑන්ට අල්ලන ඇල්ලිල්ල. කද්දාක ප්‍රශ්න කහන්නේ නැහැ. බබාට කොහොමද තේරෙන්නේ? මොනවද තේරෙන්නේ? මට තිබුණ මොකක් ප්‍රශ්න නැහැ. මම නිකන් ඉන්නවා. ඒ දෙකේ වෙනස දැක්කට පස්සේ නාකියොත් එක්ක වැඩ කරන එක මොන තරම් මේ මොනවද කියන්නේ මුඩු බින් වල වපුරනවාද කියලා තේරෙනවා දුන්නට කවදාකවත් බාර ගන්න ගන්නේ. බෞද්ධයර බෞද්ධය තන්නේ කරම මේකෙදී මනස උල්ලච්ච දසති. මොකද යාට නිවන කියලා මොකද්දෝ චිත්‍රයක් අඳලා දීලා තියෙනවා. ඒ තියෙන අකුසල් නැති වුණාට මදි. දැන් මම මොකද කරන්න කියලා. ඒක ඇත්තටම අහිංසකයි මම මේ කාටවත් දොස් දකින්නවා කවුරු හිතලා බඳ ගන්න ගන්නේ ඒ අහිංසක ක්‍රම ඒ මනසට විරුද්ධව ක්‍රියාත්මක කරන සාහිත්‍ය සංසික වචනේ තමයි ප්‍රපංච නොකල යුතු තැනක ප්‍රපංච කරනවා කියන්නේ. ඒක ඒක ප්‍රපංච කියන එකත් අපි දන්නේ කතා නොකල යුතු තැන කතා කරන්න එපා. ඉතින් අනවශ්‍ය ප්‍රශ්න මතුවෙනවා. අපි උදේ ඉඳලා හැන්දරකම් හිතන්නේ දැක්කට පස්සේ කතා කරුවේ නැත්තම් හොඳ නැහැ කියලා. ඉතින් දැකවා කොහොමද දැක්ක නාන්න දෙන්නේ? නාන්න තමයි යන්නේ බාල්දියත් ගන්න සම්බලොත් අර කරේ. නාන්න දෙන්නේ. වැස්ස වගේ නේ. හොඳයි. තවත් මනසක් කලබලයි. එවනකොලොත් අපි කියන්නේ මේ සමාජශීලී නෑ. සභාශීලී නෑ කියලා අපි පැත්තකට. ඒ නිසා මේ સંદર્ભය තුල හැදිච්ච අපට නිවන දුන්නට විවේකේ දුන්නට විශ්‍රාමයේ දුන්නට අපිට පේන්නේ කොන්වීමක්, රහෙන්තල්ලු වීමක්, මං අතපල්ලේ වැටිලා අපි විවේක බලන්නේ වෙන භාවනා කරන්නේ. මොනවදෝ නිසා නිවන පිස්සර කරනකොට නැස්චාර්තයි කියලා බුදුහාමුදුරු බයිනවා. අකිරියවාදී කියලා බයිනවා. මේ ක්‍රියා කරන්නේ නැතුව නිකන් ඉන්න දෙයක් කතා කරන කෙනෙක් කියලා කියනවා. අරස රසෝ කියලා කියනවා. රස විඳිනක් නැති කෙනෙක් කියලා කියනවා. අපගබ්බෝ කියලා කියනවා. ගබ් ගැබ් මොනවාද? ගබ්ස කරන කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ දොස් කියනවා. දු ලෝකයා නිතරම ගැබ් ගන්නන જાතියිනේ. අල්ලපු ගෙත ගෑනට හරි කවන්නේ ගැබ් ගන්නන්න ඕන වෙලා තියෙන්නේ. ඉතින් එහෙම කිය අපගබ්බෝ කියලා වයින් වචන හතක් දාලා තියෙනවා. කතා කරන දැන් ඉතින් මෙතන ඉන්න එක්කෙනෙක්වත් ඒක බුද්ධි විඳලා නැතුව නෑ. හැම කෙනාම ওই කෙනෙක් විවේකී බුද්ධි විඳලා තියෙනවා. හැම කෙනාම ඔය විවිධකේ බුද්ධ විඳලා තියෙනවා. හිතනවා පාළුයි වගේ අප අල්ලපු ගෙදරට පොඩ්ඩක් ගිහලා අහන්න ඕනේ මේකද ඔයත් දැක්කේ? <laughs> මේකද ඉතින් ඉතින් ඇහිල්ල හරහාම උගේ බුද්ධියක් තියවර අරුගේ බුද්ධියක් තියවර. යේන යේනේ මඤ්ඤති තතෝ තං මොති අඤ්ඤතා. ඒ ලැබෙච්ච විවේකේ විරද මඤ්ඤනා කරන්න කරන්න ඒක කෙලසෙනවා. යම් දෙයක් වෙන දෙයක් බාටපත් වෙනවා. මේ ලැබිච්ච දේ උපයාගත්ත දේ අරස කරන්න දන්නේ නැතිකම නෙවෙයි. ලැබිච්ච සම්පත්තිය මේක විවේක සම්පත්තිය හුදකලාව විස්රාමයේ කියන විදිහට නෙවෙයිනේ අපිට නිවන ඇඳලා පෙන්නලා තියෙන දහම් පාසලේ මොකද්ද අර එලිසිගේ මේක වගේ එකක් නෙවෙන්නේ නෙවෙයි එල්ලි එලි තියෙනවා දැන් වැටෙන්න තියෙන්නේ වැටේ උඹ උඹ බලන්න බලයන් පස්සේ යනකොට යනකොට ඉස්සරහට වැටේ කියලා ඉතින් අර එලිචි පිටිපස්සේ යනවලු ඉවලා දිගටම දැන් වැටේ දැන් වැටේ කියලා වැටෙන්නේ නැහැ දැන් මේකේ බලනකොට සාරිපුත්‍ර ස්වාමීන් අහනකොට මේ අභින්න සංවාසං අපචිනිතෝ කියලා නිතර ඇසුරු කිරීම නිසා සාරිපුත්‍ර ස්වාමීන්ට වෛර කරාද කියලා අහන ප්‍රශ්නේත් මූල කර්මස්ථානයේ වෛර කිරීම පැත්තට දැම්මට පස්සේ අපිට කොච්චරක් ඇතුළත කල්පනා කරන දෙයක් තියෙනවද කියලා හිතන්නේ. අපි මේ නිතර ඇසුරු කරන හැම කෙනාම පහත් කළ සලකනවා. දිවිලේ දකින්න කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකසේම සුදු වෙලා කියන එක මූල කර්මස්ථානයේ අනිවාර්යයෙන්ම අපි කරනවා. ඉතින් ඒක භාවනා දියුණුවක් නේ. ඒක මේ මේ බුදුහාමුදුරු ව්‍යංගාර්ථයෙන් කරන එක වෙනවමයි. වෙනවනම් භාවන අල්ලලා තියෙන කරුණාකල අයෝනිසමංස්කාර දාන්න එපකට යෝනිසමංස්කාර දාපන්. මිච්ඡාපදිත්‍ය දාන්න එපක සම්මාදිට්ඨිය බලපන්. ඒ කියන්නේ ද්වේෂපදනේ බලන්න එපක ඥානපදනේ බලපන්. ඒක නම් true. ද්වේෂාවේ නැත්තම් මැට්ටා. ද්වේෂාවේ නැත්තම් ඉතින් ඌ භාවනා කරලා නැහැ. ආපු ද්වේෂේ ඥානපදන වල දාන්න ඒක ගුරුවරටම කියන්න පුළුවන් නම් මම හිතුවා උනේ අඳකලා තියෙනවා. මට උභාංජ වෙනවා දෙපා වීමක් ඇති වෙනවා. කවුරුත් කියන්නේ නැහැ. කියන්න බයයි නේද? ගුරුවරයා දෙන කඩුවේදී. ඒත් කියන්න පුළුවන් නම් මූල කර්මස්ථානේ මට එපා වුණා, ස්ථානේ මට එපා වුණා, උභාංශේ මට එපා වුණා. ඒක දරන්න බැන්න මම හිතන්නේ හොඳ ගුරුවරයෙක් කියලා. ඒ එහෙම දෙයක් ඇසුරා. ඒක කියන්න පුළුවන් ගුරුවරයෙක් කියන්නේ කවුරුත් ඉන්න දෙන කියන්න එපා. හැබැයි උඹ විතරයි ඕක කියන්නේ. අනිත ඔක්කොමලා ඊටසක් ඒ රාජනීෂ් බණ කී කිය ඉන්නකොට එන්න සෙනගෙට ඉන්නේ ජාත්‍යන්තර මට්ටමේ සෙනගෙ ඉන්නේ හරි දැන් දැන් සරත් වැඩි එක්කෙනෙක් ඒ ප්‍රශ්න විචාරත වැඩ පිළිවෙලක් ප්‍රශ්න ලියලා දාන්න නම නැතුව උඹ කතා කරන හැමදේම අමු පිස්සුවක් බං කියලා ලියලා තිබ්බා ඔබ කතා කරන හැම මගුලක්ම පිස්සුවක් බං කිය. දැන් නමක් නැහැ. මේ ප්‍රශ්නේ අරගත්ත පස්සේ රාජනිසාරණ කළු උඹ කතා කරන හැම දෙයක්ම පිස්සුවක් බං. ආ ජෝන් කියලා තිබුණා. ජෝන්. ඊට පස්සේ කිව්වලු පුළුවන් ද ජෝන්ට නැගිටින්න කියලා. දැන් බයයිනේ දැන් සෙනගමද? ඉතින් ජෝන් කියන මනුස්සයා ළඟින් ඉන්න පස්සේ ගොළු මචං එක කිව්වට පස්සේ මම නිකම්ම නැගිට්ටුනා කිව්වා. මට මොනවා වුණාද දන්නේ ජෝන් නැගිට්ටලු. ඊට පස්සේ කට්ටිය වල දැන් මේ ජෝන් කියන එකට අනුමත කරන කවුරු හරි ඉන්නවනේ අත උසන්නේ. එක්කක්වත් අත උසන්නේ නැතිලු. ඊට පස්සේ රාජෙන් කබල උඹට මට විතරයි බන් තේරෙන්නේ. මින් තේරෙන්නේ මැට්ටෝ කිව්වලු. ඊට පස්සේ ඒ ජෝන් කියන මනුස්සයා ළඟට පිටකේ මට ඇවිල්ලා කියනවා මගේ මගේ යාළුවා ඒ රාජනිෂ් කියනකොට කරුණාකර ජෝන්ට පුළුවන් නැගිටින්න කියනකොට ඌ නිකන් රත් උනාලු. නැගිටුනාලු. නැගිටිනකොට පස්සේ කොල්ල දැන් රාජනිෂ්ත් ඉන්නේ හිටගෙන වගේ කතා කරන්නේ. අනිත ඔක්කොම වාඩි වෙලා. ඒක කාටද කළොත් මේ ජෝන් කියව එක තේරන කෙනෙක් අනුමත ගන්න කෙනෙක් අනු යන කෙනෙක් අත උසන එකෙක් ගන්න බෑ. ඊට පස්සේ ගොළු ජෝන් එක හදලා තමයි අපෙන් ජෝ මට මට ඉතරයි තේරෙන මේක පිස්සුවක් කියලා අනෙක් සියරම හිතනවා රාජිනිස් කියන හැමදේම සත්‍ය ධර්මයේ කියලා. උන් බොහොම ගෞරවයෙන් ආගෙන උන් තේරෙම මැට්ටෝ. මොකද මේකෙන් ගෙනියන තැනක් නැහැ නේ මේකෙන් ගෙනියන්නේ හිස් තැනකට. උඹටයි මටයි විතරයි තේරෙන්නේ කියලා. ඒ නිසා මේ මේ sannivedana එනකොට පෞරුෂත්වයේ ඉක්මවල අවංකකම එළියට එනවා. ඒකට කියන්නේ අහිංසක වෙනවා කිය. ඇත්ත මට වහන්සේ පාවුණා මම නෙවෙයිනේ මට මේ පාවෙනවා. ඉතින් මොකද කරන්නේ? මේ ගුරුවරයා දැන් තංගාල මොට වැඩ කරලා තියෙනවා. ධර්මේ වැඩ කරලා තියෙනවා. මේ විරාගය මේ පහළ වෙන්නේ ඌ ගුරුවරයාට හේතු කරනවා, ආහාරය හේතු කරනවා, ස්ථාන හේතු වෙනවා. එතකොට ඒ ගුරුවරයාත් නැසී, මුත් නැසී, ඌත් නැසී අරියාදුවට යනවා. හෙලි කරන්න පුළුවන්. එයාට කල්යාණ මිත්‍යයි කියලා කියනවා. එහෙම එයාට හන්නේ විදින ප්‍රශ්න නැහැ. ඒකට සුපර් කන්ඩක්ටිවිටි එකම යනවා මෙසේජ් එක. කෙලිම දෙයදාගේ මේ වැඩේදී මම බහන්ච කොහොමද කොහොමද මම මේකට විරුද්ධයි. දැන් අම්මායි ධම්මරන් දිහාම ඉන්නකොට සමහර වෙලාවට ඔය සුපර් කන්ඩක්ටිවිටි වැඩ කරන. කෙලිමට අයිලා කියන මම බහන්ච කොච්චර ගෞරව කරුවත් මේ වැඩේට මම විරුද්ධයි. මම කරා හරි. උඹ විරුද්ධ වුණාට මෙතන යන්න ඕන කමක් නැහැ හිටපන්. අපි දිනන්න මොකද්ද? විරුද්ධ වෙලා ඉන්න බැහැ. ගුත්ලිලා හඳුරට කිව්වට පස්සේ කිව්වලු we agree to disagree no problem අපි එකඟ වෙනවා විරුද්ධ වෙන්න ඉවරයි ඊට පස්සේ කවුද සමාජ මාත්‍ය ලැබම්බු ගන්න ඒක එයා සභාපති එයා මොන කරන අපි දෙන්නම එකතු වෙලා තියෙන විරුද්ධ වෙන්නේ මේ මොකද කාර්ය සභාව කරන්නේ මුගොඩ දෙනෙක් ඉන්න මේ විරුද්ධ වීම ඒක නරක ගුණයක් වැරද්දක් ඒ මනුස්සයාට පුද්ගලිකව කරන්නේ නැහැ අපේ 100ක් අපි සමාන්තර නැහැ අපි කියන්නේ මේ හරි හරි. ඒ හරිය හරි නිසා මම ඔබ වහන්සේ කියනවා මෙන්න මේ ඔබ වහන්සේ දෙන මොකා කරුවා මේ වෙලෙට මම විරුද්ධයි. ඒකට විරුද්ධ වුණා කියලා එක මේෂේ කන්න බැරි කම නැහැ නේ. අපිට අතටත් දී ගන්න බැරි කම නැහැ නේ. එහෙම තියෙනවා ඒ මාස ඉමෝෂනල් කනෙක්ෂන් නැහැ තියෙන කිසිම ෆැක්චුවල් නෙමෙයිනේ. ඒ මන් දැන මට ඔය ඇවිදිනකොට තේරෙනවා මන් දැකලා අඳුර නැති මිනිස්සු මට ෆිට වෙනවා. කිසිම ෆ්‍රික්ෂන් එකක් නැහැ. කෙලින්ම ගැහුවා කෙලින්ම ප්ලග් වුණා. එක්ක හොඳටම බැනුම් අහලා කයිල කියන අවුරුදු දෙක තුනක් ඔබ වහන්සේට සාප කරා සාංශ මේ බැනුම් අහලා බැනුම් අහලා බැනුම් අහලා මෙකුටද මේ මේ හාමුදුර කෙනෙක් මෙහෙම කතා කරන්න කියලා දැනෙන්නේ මට තේරෙන්නේ තේරුණාට පස්සේ ඉවරයි. ඊට පස්සේ ඔබ වහන්සේම එක්ස්ප්ලනේෂන් ඕනෙත් නැහැ. මම ඔබ වහන්සේට ඒක සමාවිල්ලුවේ නැතත් ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම ඊට කතා කරනවා. ඉතින් තරහ වුණේ නැත්තම් මට පේනවා ඕගනිකලි කනෙක් වෙලත් නැහැ. තරහ එන්න ඕනේ. ඊට පස්සේ තමයි තේරුම් අරගැනීම වෙන්නේ. ඒ කියන්නේ වැඩ ගන්න මිනිස්සු අතර ඉන්නවනම් තරහව කියන එක තමයි මට හිතෙනවා හොඳම sannivedanaye අපි අතර ගනුදෙනුවක් වෙනවා කියලා. එහෙම නැත්නම් දුරස්ත දුර ගියට පස්සේ ඒක සං තරහව සමනය කෙරුවා කියන්නේ අපි තමයි සමාව දීලා ඒක පුතුම සහෝදරකමක් ඇති වෙනවා. කවුරු හරි වරද්දාගෙන බැනුම් අහලා ඊට පස්සේ සමා වෙන්නේ කියලා කියපු ගමන් එතන ඇති වෙන සම්බන්ධතාවය අර මේ නිකම්ම නිකං ඇති වෙන සද්ධා විශ්වාසෙ නෙවෙයි. හරිම ඕගනික්. සෙනෙහස එක්කනේ. ඒ සෙනෙහස කමන්නේ සාමාන්‍ය වෛර නොකර ගන්න බැරි තරම්. වෛරයක් කරලා ඒක අයින් වුණාට පස්සේ කියන්නේ සමාව දුන්නාට පස්සේ මේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවය මොනම කෙනෙකුටවත් අල්ලන්න බෑ. ඒක අත්දකින්නේ මුළු සිද්ධියම දකින්න පුළුවන් කෙනාට විතරයි. ද්වේෂ වුණා, ද්වේෂය බහලා ගියා. ඊට පස්සේ එන කනෙක් වෙන හැටි, ප්ලග් වෙන හැටි. සමහරව ඒක දෙන්නම කැමති නැහැ. සැකකරන එක නම් ওই කොච්චර කරත් ඕක පරයා. ඔක ඔක ඕකන උඹ විශ්වාස පරිසම්මය උඹට කවදා හරි පීයෙන් අයින්නු තමයි කියලා කියනවා. ඒ වුණාට ආ තේරෙනවා මේ මාසකාව දැන් නැහැ. ඒක නලිෆයි ඒකට කියන්නේ අර්ත් වෙනවා කිය. අර්ත් වෙනවා. අර්ත් වුණාට පස්සේ මේව වෙනවනේ. මේ ළඟදී ආටිකල් එකක් ලිව්වා. ඒක මේ ළඟදී තාර කෝට් කරලා තිබුණා. සක්මන් කරනකොට සෙරිප්පු සපත්තු නැතුව ඇවිදිනකොට අර්ත් වෙනවා. ඒක ඩිස්චාර්ජ් වෙනවා. මහ මළු පොළොමයි කාන්තාවත් එක්ක අපි ඉලෙක්ට්‍රෝන සමතුලිත වෙනවා. ඊට පස්සේ පොළොවේ කැලලක් කරනවා. සපත්තු සෙරපු දාන කෘත්‍රිම ඇවිදින්න යන තාක්කල් අපි කවදාකවත් පොළොවත් එක්ක අර්ත් වෙන්නේ නැහැ. මේ ග්‍රවුන්ඩින් වෙන්නේ නැහැ. ඒ කෘත්‍රිම ඇවිදිනකොට පිටින් ලබන්නේ පිට මොකද ඇවිදිනව නෙමෙයි මේ කොක්ක් ගන්නවා. මේ වරු කකුල් දානවා. කොක්කුව ඇවිදිනවා. ඒව සපත්තු සෙරපු දාන විදිහට හරියන්නේත් නැහැ. කෘත්‍රිම පොළොවේ ඇවිදින්නට හරියන්නේත් නැහැ. මහ පොළොවේ ඇවිදින්න ඕනේ. අර්ත් වෙන්න ඕනේ. අර්ත් වෙනකොට පොළොවේ කැලලක් ගුණයක් කරනකොට කලයක් ගහගෙන යනවා අපි සක්මන් කරනවා. උගදෙනෙක් හිතන්නේ මේක භාවනා කියලා. ඒගොල්ලෝ හිතන්නේ සක්මන් කරනකොට ඔසවන්න හිතනවා, ඔසවනවා, යවන්න හිතනවා, යවනවා, තබන්න හිතනවා, තබනවා කියලා ඉතින් අර ස්ලෝ මෝෂන් දාලා කරනවා. ඒකල කියන කොන්දේ අමාරුනේ ස්වාමීස, බෙල්ලේ අමාරුනේ ස්වාමීස. ඒකක් වෙනවනේ ස්වාමීනාත් කියලා. ඒ පව් කියලාත් හිතර ඇත්තට අවංකව කරන්නේ. මොන කරන්නේ? මේ පරිප්පෝ කන්නතු වතෙන් යන්න බෑ. ඉතින් ඒ නිසා ගියපාර කියලා ඉතින් කොළවට බැන්නා. පණ්ඩිතාච ඉස්සරහදී මේ ධම්මජීව හැමදෝ ධක්මා කරන්න ගියා මැරතන් ස්වාමීන් වහන්සේ ධක්මන් මළුවේ පොළොව හාරගෙන යන්නේ මෙහි ආපුවම විතරයි ධක්මනක් කියලා එකක් තියෙන්නේ එමීට ධක්මන් කරනට අලුත්ම ලෝකයක් කියලා. මේ පණ්ඩිතාචර මට බනින්නත් බෑ නොබැනත් බෑ ඊටස් කියන නෑ බුදුන් තරම් හිමීට කරලා බලන්න. ඊට පස්සේ හයියෙන් කරනකොට ජොලියක් තියෙනවා. හයියෙන් කරන එක නෑ හිමීට කරනකොට ජොලියක් තියෙනවා. දෙකම ගන්න එකනට ජොලියක් නෑ සන්තෝෂිකුත් නෑ කනකාටුකුත් නෑ බැලන්ස් වෙලා ඉනවා. නිසා මේ මූල කර්මස්ථානත් එක්ක ඇවිදිනකොට ඉතින් මූල කර්මස්ථාන නෙමෙයි. වම දකුණේ ඒකේ ඇසුර මම දකින්නේ කවුරක්වත් මේක ගන්න ඕන ප්‍රෝදෙනේ සලකලා නෙවෙයි කරන්නේ එක්ක මූල කර්මස්ථාන අමතර ගුඩ බයක් ඇති කරගෙන තියෙනවා. එතන ඒකට ද්වේෂයක් ඇති කරගෙන තියෙනවා. ඒ තාක්කල් යෝගාවචරය. බයක් ද්වේෂයක් නැතුව මූල කර්මස්ථානේ උතුරු කට්ට වගේ GPS එක වගේ පාවිච්චි කරන්න දන්නවනම් පාර දැනගත්ත පස්සේ GPS එක බලන්නත් ඒවා. ඒක ඕෆ් කරත හැකියි. GPS එකේ ඉන්න අක්කා හරිම සුළු. කවදාකවත් පාර වැරද්දුවා කියලා තරහ ගන්නෙත් නැහැ. වැහුවයි කියලා තරහ වෙන්නෙත් නැහැ. බඳිනවනම් බඳින්න ඕන අන්නේම ගෑනියක්. ජීවිතේ නක්කයිනේ. වැරදිච්ච ගමන් කියනවා පොඩ්ඩක් කියන මම නැවත කැල්කියුලේට් කරලා කියන්නම් මෙතෙන් ගිහිල්ලා යූ ටර්න් එකක් දාලා ආවෝ වෙන්න කියලා. වෙන ගෑනේ තමුසට මං කිව්වා දැන් ඇනාගත්තා ඔය ඕක නෙවෙයි ගන්න දෙන එක්සිට් එකේ නෑ. එහෙම කියන්නේ නෑ. ඒ GPS එකකින් අක්ක හරීම සෝ. ඒ වැරදුනාට පස්සේ ආය රීකැල්කියුලේට් කරලා කියනවා දැන් මෙතන කරන්න තියෙන ආපහු එන්න. නැත්නම් එයා හන්දියෙන් දාන්න කියලා. දැන් වැහුවයි කියලා මෙච්චර අමාරුවෙන් කැල්කියුලේෂන් එක හදාන්න පොඩි සිල්ලමක් නෙවෙයිනේ ඔරියන්ටේෂන් ගන්න එක. ස්විච් එක ඔෆ් කරපුවම අක්ක කරබනේ. යනකොට මම කියනවා ඔය අක්කර පොඩ්ඩක් කතා කර කර යන්න හරි හොඳයි. ඒ වගේම තරහ යන්නේ නැති එක. අන්න බඳිනවා නම් ගෑනු. ඊයෝගේ තමයි මූල කර්මස්ථානේ ගන්නවල පුළුවන්තරම වැඩ ගන්න. නැතිවෙච්චම අයින් කරන්න. ඒකට වැඳ වැඳ ඉන්නත් එපා, ද්වේෂ කරන්නත් එපා. හරි, පැයක් භාගය කරන් දෙන්න ඇති. එහෙනම් අපි මෙතනින් ඊත්තාවතා ചാති ගාථා සජ්ජායනා කරලා